ඊට කලින් දේශනාවල අපි දිගටම කතා කරගෙන ආවේ දායකයාගේ පැත්තෙන් ඒ දානයේ පිරිසුදුභාවයටපත් කරන්නේ කොහොමද කියන කාරණාව. එතකොට ඒකෙදි මම ඔබට නැවත මෙන්න මේ කොටස සිහිපත් කරන්න කැමතියි. දැන් දානයක් මම කලින් කතා කරා මේක දානයක් මහත්ඵල මහානිසංස කියන කාරණාවක සාපේක්ෂයි. ඒක নিরপেক্ষව ඒකේ අග්‍රමාර්ථය ගැන කතා කරොත් මහත්ඵල මහානිසංස වෙනවා කියන්නේ මහත්ඵලය කියලා කියන්නේ නිවනට මහානිසංසය කියලා කියන්නේ ඒ නිසා සියලු දුකින් නිදහස් වීම. එතකොට ඒ තමයි ඒකේ නිර්වශේෂ වශයෙන් ඒකේ තියෙන අග්‍රම අවස්ථාව. එයින් මෙහා අවස්ථාවල් සියල්ල සාපේක්ෂයි. සාපේක්ෂයි කියලා කියන්නේ ලොකු පරාසයක විහිදෙනවා. එතකොට පැහැදිලි නේද? ලොකු පරාසයක විහිදෙනවා. එතකොට දැන් දායකයාගේ පැත්තෙන් දානීය මහත්ඵල වෙනවා කියන කාරණාවද අපි කිව්වා වචනයක් විතර පාවිච්චි කරා විපාකයේ ප්‍රබල වෙනවා කියන විපාකයේ ප්‍රබල වෙනවා කියන කාරණාව. එතකොට විපාකයේ ප්‍රබලයි කියන කාරණාව අපි විපාකයේ දුර්වලයි කියන්නේ මේ මෙතනින් විපාක ප්‍රබලයි කියන්නේ මෙතනින් කියලා අපි එහෙම පැනවීමක් කරන්නේ නැහැ. අපි පරාසයක තියලා කතා කරනවා. ඒකේ ගොඩාක් බලවත් ස්වභාවයටපත් වීමයි දුර්වල ස්වභාවයටපත් වීමයි කියන එක. ඒකෙදි දායකයාගේ පැත්තෙන් දන් දෙන කෙනාගේ පැත්තෙන් විපාකයේ ප්‍රබල කරන්න එයාගේ හිත පිරිසුදුභාවයත් එක්ක සකස් කරන්න ඕනි කරුණු තමයි කලින් දේශනාවලින් කතා කරගෙන ආවේ. ඒ කරුණු එන්න එන්න බලවත් වීමත් සමග ඒ දානයේ විපාකය බලවත් වෙනවා. මම හිතනවා ඒ කරුණු ටික පැහැදිලිද කියලා නේ. එතන කන් ටික ඒක පැහැදිලි. ඊට පස්සේ දැන් අපි ඇත්තටම ඉන්න ඕනේ අපිට කරන්න පුළුවන් අපේ පැත්තෙන් ඕක සහ බුදුරණන් වහන්සේ දේශනා කරන විචය දානං දාතබ්බන් කියන විමසා බල දන් දෙන්න කියනවා විමසලා ය කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ කියලා විමසා බලා දන් දෙන්න කියලා කියනවා එතකොට දැන් බුදුරයන් වහන්සේ කාල නම් ඒ බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලා වැඩ හිටපු නිසා ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් එහෙම අය බොහොම සුලභව හම්බුණා. ඒ කාලේ ඒ ගිතා කෙටි කාලෙක සුලභව හම්බුණා. දැන් ප්‍රතිග්‍රාහකයෝ ඒ විදිහට අපි විමසුවා කියලා අපිට එහෙම හොයාගන්න බොහොම අමාරුයි. බොහොම අමාරුයි. නැත්තේ නෑ. මාර්ගපල්ලාභි සංගය බොහොම බොහොම අමාරුයි. ඇතර අපේ ජීවිතේ අපිත් එහෙම කාලයක් හොයපු කාලයක් තිබ්බා. පැවිදෙන්න කලිනුයි පැවිදුනාට පස්සෙත් කාලයක් හෙව්වා. එහෙම. ඒ කියන්නේ ඒ වගේ ඉන්නවා නම් හොඳයි මෙහෙමයි කියලා. ඉතින් එතකොට දැන් ඒක අපි විමසා බැලුවා කියලා අපිට ඒ කියන්නේ එහෙම ධර්මය තුලින් අපි ධර්මානුකූලව තේරුම් ගැනීමකට ඇවිල්ලා හිත පහදවගෙන දානි දුන්නොත් මිසක් නැත්තම් මේ ඒක හොයා ගන්නවා කියලා එකක් එහෙම කරන්න අමාරුයි. පැහැදිලිනේ මාර්ගඵලලාභී සංඝය නෑ නෙමෙයි හොයා ගන්න කියන එකක් ඒක අපිට මේ අමාරුයි ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කියනවා දානේ මහත්ඵල වෙන වෙන්නේ එහෙම අයට දෙන දානි කියලා එහෙම විමසා බලා දෙන්න කියනවා ඊළඟට ඒකෙදි අපි දැක්කා එතකොට මේ මම ඔබට ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් දාන විසුද්ධියටපත් වීම සම්බන්ධයෙන් අවස්ථාවල් තුනක් අරගෙන කතා කරා. තව ගොඩාක් අවස්ථාවල් තියෙනවා. උදාහරණ තුනක් කතා කරා පළවෙනි කාරණා තමයි වේලාම සූත්‍රයේ ඒ වේලාම් බ්‍රාහ්මණය දුන්න දාන ගැන ඒ කාරණාව සම්බන්ධයෙන් ඇතර ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන කෙනෙක් අපිත් එක්ක කතා කරා ටිකක් විස්තර වශයෙන් එතකොට එයා ඇහුවා සාමින්වහන්සේ දැන් ඒ දේශනාවේ අපි කියනවා වේලාම් බ්‍රාහ්මණයා බැලුවා ලෝකේ දක්ෂිනාර්හ පුද්ගලයෝ ඒ කියන්නේ දක්ෂිනාවට සුදුසු දානි මහත්ඵල මහානිසංස කරන්නා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මාර්ගඵලලාභී ස්වභාවයයි ඉන්නවද කියලා වේලාම් බ්‍රාහ්මණයා බැලුවා කියලා කාරණාවක් මම වචනයක් හෙව්වා බැලුවා වගේ වචනයක් මම පාවිච්චි කරා ඊට පස්සේ ඒකදී එයා ඇහුවා මේ ස්වාමීන් වහන්සේ එතකොට බෝසත්යන් වහන්සේ මාර්ගඵල ලබලා නැහැනේ. එතකොට තව කෙනෙක් කොහොමද එහෙම හොයන්නේ බලන්නේ? මාර්ගඵලලාභියෙක් හරි එහෙම කොහොමද ඒක කරන්න ප්‍රායෝගිකව බෑ නේද කියලා. ඊට පස්සේ මම එතනදී උත්තර දුන්නා මේ <clears throat> ඒ කියන්නේ ඒකේ අටුවා විස්තර කරනවා ඒක කොහොමද සිද්ධ වුනේ කියන කාරණාව මම අර දේශනාව කුඩා කරන්න කියන්නේ දේශනාවේ ඔක්කොම කරුණු කියන්නේ කිව්වොත් දේශනාව ගොඩාක් විශාල වෙන හින්දා ඒ කරුණු අතහැරලා කතා කරේ අපි ඒ කාරණා බැලුවොත් එහෙම ඒ වේලාම කියන බ්‍රාහ්මණය කියන්නේ 84000ක් රජවරුන්ගේ ගුරුවරයා ඉන්දියාවේ ඒ කාලේ 84000ක් මේ රජදරුවෝ ඉඳලා තියෙනවා ඔක්කොගේම ගුරුවරයා. ඊට පස්සේ බර්ණස්වර රජුරුවන්ගේ අග්‍ර පුරোহিত වෙලා ඉඳලා තියෙනවා. මේ වේලාම කියලා කියන්නේ ශ්‍රද්ධා සීල ප්‍රඥා මේ හැම එකෙන්ම අනිත් අය හැමෝම අභිභාග ගියපු කෙනෙක්. අතිශයින්ම ප්‍රබල හැකියාවක් තියෙන කෙනෙක් හින්දාම කියනවා වේලාම් කියලා නම ලැබුණේ. ඊට පස්සේ වේලාම් බ්‍රාහ්මණයාට රජදරුවෝ නිතර එනකොට අර ප්‍රධාන බර්ණසුර රජුරන්ව හම්බෙන හම්බෙන්න එනකොට වේලාම් බ්‍රාහ්මණයා ගුරුවරයා හින්දා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මොනවා හරි ඕනනම් අපිට කියන්න ඔබ වහන්සේට මොනවා හරි ඕනනම් අපිට කියන්න කියලා අර ගුරුවරයාට මොනවා හරි ඕනනම් කියන්න කියලා කියනවා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට තමයි මේ වේලාම් බ්‍රාහ්මණයා ඊට පස්සේ තමන්ගේ පියාණන් පිය බ්‍රාහ්මණයා මරණයටපත් වුණාට පස්සේ සියලු ධනයට අධිපති වෙනවා. ඊට පස්සේ භාණ්ඩාගාරය ඇරලා බලද්දි හත්මුතු පරම්පරාවක ධනය තියෙනවා යාට. ඒ પરම්පරා හතක අය හම්බ කරපු ධනය අමුරන් රත්තරන් මැණික් කරවා මේවා ගොඩවල් ගහලා ඒ කියන්නේ මේ දැන් ඔය බ්‍රාහ්මණ කියලා කියන්නේ අතර <clears throat> ඔය වගේ ප්‍රබලයි කියලා කියන්නේ නිකන් රජවරු වගේම තමයි. රජේ භාණ්ඩගාර භාණ්ඩාගාරයක් තියෙන රජේ රජුරවන්ට දැන් අපේ දැන් අපේ රටේ භාණ්ඩාගාරයක් වගේ අර ඒ වගේ රජදරුවන්ගෙත් තිබිලා තියෙනවා මහා සිටුවරු වගේ අයගෙත් වෙනම භාණ්ඩාගාර තිබිලා තියෙනවා. ඒවා පරිපාලකයෝ ඉඳලා තියෙනවා එහෙම. ඊට පස්සේ දැන් ඒ ධනය දැකලා මෙයා හිතනවා මම මහා දානයක් දෙන්න ඕනි කියලා. ඔය මහා දාන කියන එක තමයි මේ අර මොකේද ලෞකික සම්මාදිට්ඨිය මතකද? අත්ති දානං අත්ති ඉත්තං කියලා දානයක් මුලින්ම දන් දීමේ විපාකය ගැන කියලා අත්ති ඉත්තං කියලා කියනවා. ඔය ඒකේ වචනේ තේරුම තමයි මහා යාගය. මහා දානය. ඉත්තන් කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය දානයක් නෙමෙයි. මේවා නිකන් ඒ කියන්නේ මහා දාන. ඒ කියන්නේ ඒ මහා යාගයක් කියලා වගේ උතෝ කියන්නේ. මහා යාගයක් කරා කියලා කියන්නේ ඒ ඒකෙදි මෙයා කරා කියනවා මේ වේලාම් බ්‍රාහ්මණය සිද්ධිය තියෙනවා කියනවා මේ යොදුන් 120ක් පුරාවට මේ අර ලිප් ඒ කියන්නේ දැන් ඕකේ හිතන්න දැන් මේ ඉන්දියාව ඒ කියන්නේ ලංකාව වගේ නෙමෙයි අතර ඉතාමත් ප්‍රබල අර බලවත් විදිහට දැන් මේ හැමෝගෙම සල්ලි තියෙන කෙනෙක් මෙයා එතකොට යොදුන් 120ක් පුරාවට මේ මොනවද මේ අර ලිපවල් බත් ඒ වෑංජන හදන ලිපවල් බැඳ කියන අච්චර ඈතකට ඒ කියන්නේ ලොකු දානයක් මට තේරෙන්නේ ලක්ෂ ගාණක් ඉඳලා තියෙනවා එතකොට දානේ වැඩ කටයුතු කරන්නම ලක්ෂ ගාණක් ඉඳලා තියෙනවා එහෙම කරලා තමයි අර විදිහේ රත්තරම් පුරෝපු මැණික් මේ රත්තරම් පුරෝපු රිදී පාත්‍ර රිදී පුරපුර අතරම් පාත්‍ර අස්සකරත්ත ඇත්තු ඔය වගේ අර අපි කියපු මේ જાතියෙන් නෑ නොකියන්න දානි දීලා තියෙනවා ගඟ ගලන්න වගේ ආහාර පාන දානි දීලා තියෙනවා කියනවා ඉතින් ඒකේ මම ලොකුවට විස්තර එක පන්නන්නේ <clears throat> කොහොම හරි එතනදි මම කියන්නේ කී අර කොහොමද හොයලා තියෙන දක්ෂිනාර පුද්ගලයා ඒක කියනවා බෝසත්යන් වහන්සේ ඔය ඔක්කොම ලෑස්ති කරලා රජුරුවන්ගෙනුත් අවසර අරන් ලිප්වල් බැඳලා හැමදේම ලෑස්ති කරලා අදිෂ්ඨානයක් සත්‍යක්‍රියාවක් කරා කියනවා මේ මේ ලෝකේ දක්ෂිනාර පුද්ගලයෝ ඉන්නවද කියලා බලන්න. ඒක කියනවා මේ යා ඉස්සෝදලා නාලා පිරිසුදු වෙලා සිල් මේ සීලේ පිහිටලා මේ රත් මොකද්ද රන් කෙන්ඩිය ඒ කියන්නේ පැන් කෙන්ඩිය රත්තරන් වලින් හදපු පැන් කෙන්ඩිය අරගෙන අදිෂ්ඨානයක් කරනවා මේ මේ ලෝ මේ ලෝකයේ දක්ෂිනාර පුද්ගලයෝ ඉන්නවනම් මේ දාණයට සුසු දාණය බලවත් කරන්නා වූ පිරිසුදු කරන්නා වූ පුද්ගලයෝ ඉන්නවා නම් මේ මං මේ හලන වතුර එක මේ පොළවට යන්න එපා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් වතුර එකක් ඇල කරපුවාම ඒක පොළවට වැටෙනවනේ. එහෙම එකක් වෙන්න එපා කියලා අදිෂ්ඨාන කරනවා ඉන්නවා නම්. සමාවෙන්න එහෙම එකක් ඒ කියන්නේ අදිෂ්ඨාන කරන්නේ මං දැන් මේක හලනවා මේක දක්ෂිනාර්ග පුද්ගලයෝ නැත්තම් මේක පොළොවට වැටේවා කියලා. පැහැදිලිද? දක්ෂිනාර පුද්ගලයෝ නැත්තම් මේක පොළොවට වැටේවා කියලා වල හරවනවා. හරවපුවාම වතුරේ එක හැලුන්නේ නැහැ කියනවා පොළොවට. පැහැදිලිද? දැන් ඔය සිද්ධිය දැන් ඔන්න ඔය කාරණා අපිට සාමාන්‍ය කෙනාට ගන්න අමාරු කාරණා. ඒ කියන්නේ දැන් එහෙම වෙන්න පුළුවන්ද කියන වගේ ඒවා එනවා අපිට. හැබැයි මේ ඔය බෝධිසත්වයන්ගේ චරිත කියලා කියන්නේ වෙනම චරිතයක්. බෝසත්යන්ගේ චරිතයේ තියෙන ආශ්චර්ය අద్භූත කරුණු මොකද අර ගොඩාක් පින්බලෙත් එක්ක එයා පාරමිතා බල නියතේ වර්ණ ඒවත් එක්ක ලබාගෙන ආපු හින්දා එයාගේ මහා බලවත් විදිහට ඒවා ක්‍රියාත්මක වෙනවා. සමහර තැන්වල තිබිලා තියෙනවා ජාතක පොතේ තියෙනවා ගින්දර නවත්තලා තියෙනවා. ත්‍රිසං ආත්මභාවයේ ඉන්නකොට ගින්දර නවත්තලා තියෙනවා එන ගින්දර අසත්‍ය ක්‍රියා කරලා ගින්දර නවත්තලා තියෙනවා. ඊට පස්සේ අර මෝර පිරිත එහෙම තියෙන්නේ අවුරුදු 1000 ගාණක් තිබ්බු මෙයාව මේකත් බෝසත් මොනරෙක් වෙලා ඉපදිලා මේ ඒ මොනරාව අල්ලන්න තියෙන මේ මොනවාද අර මලපොඩු වලට අහු වෙන්නේ නැහැ කියනවා. මදු වලට අහු වෙන්නේ නැහැ කියනවා සත්‍යක්‍රියාව කරලා යන හින්දා. ඒ වගේ බෝසතාණන් වහන්සේ ගොඩාක් විශේෂ සිද්ධි තියෙනවා. ඉතින් ඒ හින්දා කොහොම හරි අර වතුර එක ඇල කරනවා වතුර එක පොළොවට වැටෙන්නේ නැහැ. එතකොට ඒකෙන් තමයි සත්‍යක්‍රියාවක බලයෙන් තමයි එයා හොයාගන්නේ දක්ෂිනාාර පුද්ගල ලෝකේ නැහැ කියලා. දැන් සංජීව ඒක අපිට කරන්න පුළුවන්ද? බෑ නේද ඒක අපිට කරන්න බෑ. අපේ සත්‍ය ක්‍රියාවක් අපි එහෙම කරා කියලා එහෙම බලවත් වෙන්නේ ඒවා එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ බෝසත්යන් වහන්සේ මේක අදිෂ්ඨාන බල, පාරමිතා බල ඒවායින් අග්‍ර වල ගිය කෙනෙක්. එතකොට එයාගේ එයාට කරන්න පුළුවන් ඒවා අපිට කරන්න බෑ. එතකොට එයා හෙව්වේ කියන්නේ ඔන්න ඔය විදිහට. ඊට පස්සේ කියනවා ඒ විදිහට ඇලකල්ලි වල දැන් වතුර එක පොළොවට වැටෙන්නේ නැහැ. එහෙමම අර වතුර එක හිටලා තියෙනවා කියනවා. ඊට පස්සේ කල්පනා කරනවා කියනවා ඒකෙන් හිත සවුත්තු කරගන්න නැතුව ආන් එහෙම තියෙන කි. විපිලිසර නොවි. දැන් වෙන කෙනෙක් නම් අයියෝ මම මෙච්චරලා මහන්සිලා කියලා හිත අවුල් කරගන්න අවුල් කරගන්නේ ඇයි හොඳට දැන් අර සිහි නුවණ ඒව දන්නවා මං කුසලයේ හොඳට හිත පිහිටලා මේ කරන්න ඕනේ ඒවත් හොඳටම තේරෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් මේ මගේ පැත්තෙන් දැන් වැටෙන්නේ නැතුවනේ තියෙන්නේ. එහෙනම් කල්පනා කරන දැන් මගේ දායකයාගේ පැත්තෙන් මේ දාන විසුද්ධියටපත් වෙනවා නම් මේ වතුර එක පොළොවට යන්න වැටෙන්න කියලා බලලා අදිෂ්ඨාන කරනවා. එතකොට පොළොවට වැටෙනවා. පැහැදිලිද? එතකොට ඒ වේලාම් බ්‍රාහ්මණය ශ්‍රද්ධාවෙන් සීලෙන් ප්‍රඥා ආදී දේවල් වලින් අග්‍රභාවයට පැමිණලා දක්ෂිනාර්ග බුද්ධලෝ ලෝකේ නැති හින්දා. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයෝ පිරිසුදු. ඒ කියන්නේ ධර්මාබෝධ කරපায়ে ලෝකේ නැති හින්දා මෙයාගේ එයා එයාගේ පැත්තෙන් තමයි දාන විසුද්ධියටපත් උනේ. පිරිසුදුභාවයටපත් උනේ. ඒ පිරිසුදුභාවයටපත් කරන ආකාරය තමයි දැන් අපි ඔබට විස්තර කරේ. විස්තර කරලා තියෙන්නේ ඒ කොහොමද මේ පැත්ත හදන්නේ කියලා තමයි ඔය විස්තරේ තියෙන්නේ. අපි මෙච්චර කල් කරපු දේශනාවල මේ මේකෙන් දේශනා කියන්නේ මේ දාන සම්බන්ධයෙන් කරපු දේශනාවල ඊට පස්සේ කියනවා මේ ඔහොම කරලා දාන දෙනවා. දාන දීලා අවුරුදු ඒකේ කියනවා අවුරුදු 7යි මාස 7ක් දාන දුන්නා කියනවා. අවුරුදු 7ක් අවුරුදු 7යි මාස 7ක් එක දිගටම දාන දීලා තියෙනවා. එතකොට හිතලා බලන්න කොහොම දානයක්ද කියලා අපිට දවස් නේද? එක සතියක් දාන දෙන්න ගියොත් එහෙම කොච්චර අමාරුද නේ? කීප දෙනෙකුට උනත් කොච්චර අමාරුද? එතකොට මේ එන ගඟ ගලන්නා වගේ එන මිනිස්සුන්ට ඔහොම දානේ දුන්නා කියන එකම ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ. ඒ අර ඒ මහා පිම්බල හින්දා ඒ වගේ මහා ධන කුවේරිය හින්දා ඒ කරපු දේවල්. ඊට පස්සේ කියනවා එහෙම කියලා තමයි අනේපිඬු සිටුමාට කියන්නේ. එතකොට මේ වේලාම් බ්‍රාහ්මණය කියලා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. කලින් ජීවිතයක මම්මයි කියනවා බුදුරජාණන් වහන්සේ. මම්මයි ඒ දාන දුන්නේ කියනවා කලින් ජීවිතයක වේලාම් බ්‍රාහ්මණය වෙලා ඉඳලා ඒ දානේ පිළිගන්න පිරිසුදු කරන්න ප්‍රතිග්‍රාහකයෝ ලෝකෙ හිටියේ නැහැ කියනවා. දක්ෂිනාවට සුසු පුද්ගලයෝ දානේ පින්සලකා ඒ උද කරන්න සුසු පුද්ගලයෝ ලෝකෙ හිටියේ නැහැ. ඒ හින්දා ඒ ඒ ඒද ඒ දානේ මහත්ඵල උනේ නැහැ කියනවා. මහත්ඵල උනේ නැහැ කියලා කියන්නේ සාපේක්ෂයි දැන් ඈ. කියන්නේ දානයේ විපාකයේ ප්‍රබල උන්නේ නැහැ, දිව්‍ය ලෝකෙ ගියේ නැහැ. එහෙම නෙමෙයි. ඒව ඔක්කොම හරි ඒ වුණාට සාපේක්ෂව තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. මහත්ඵල උනේ නැහැ කියලා. ඊළඟට කියනවා කවුරු හරි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ සෝතාපන් ශ්‍රාවකයට දාන ටිකක් පූජා කරනවා නම් ඒක ඊට වඩා මහත්ඵල වෙනවා කියනවා අර වේලාම් බ්‍රාහමණය දුන්න දානට වඩා. පැහැදිලිද? දැන් ඔය කාරණාව තියෙන්නේ කෙලින්ම සූත්‍රය දේශනාවේ. ඔක අටුවාව නෙමෙයි. දැන් ඒක එහෙම වෙනවා කියන එක තියෙන්නේ සූත්‍ර දේශනාවේ. අටුවාවේ තිබ්බනම් අපිට පස්සේ කාලේ හරි මොනවා හරි මේවා සමහරලාට එකතු වුණා හරි එහෙම කියලා හිතන්න පුළුවන්. මේක පැහැදිලිවම ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවෙමයි තියෙන්නේ. හරි නේද? එතකොට තේරුම් ගන්න කොයිතරම්නම් ඒ කියන්නේ මාර්ගඵලලාභී කෙනෙක් ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවක කෙනෙක් ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකෙක් දුන්නා නම් ඒ දානේ ඊට වඩා විපාකයේ අධික වෙනවා කියනවා ප්‍රබල වෙනවා කියනවා. එතකොට කල්පනා කරන්න අවුරුදු 7යි මාස 7ක් අර විදිහට මේ අර රත්තරන් ඇත්තු අස්සය වගේ මහා දානයක් දීලා ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක්ව වැළඳුවා නම් කියන්නේ දානේ පූජා කරලා මේ දානේ වළඳවලා ඒ දාන අට වඩා ප්‍රබල වෙනවා කියන විපාකය. එතකොට බලන්න කොයි තරම්නම් අරකේ ગેප් එක නේ පූජා කරපු කෙනත් කලින් කෙනා වේලාම් බ්‍රාහ්මණයා ප්‍රඥාවෙන් සීලයෙන් අරහෙම්මෙන් අග්‍රම හිටපු කෙනෙක්. ඊට පස්සේ උද්දටම හිත පොඩ්ඩක්වත් සෞතු කරගන්න නැතුව නම්බර් එකට මේක කරලා තියෙනවා. එහෙම කළත් සෝතාපන්න ශ්‍රාවකෙට දෙන දාන ඊට වඩා ප්‍රබල වෙනවා කියනවා. බුදු වෙලා. එතකොට ඒක බුදුරයන් වහන්සේ කියන්නේ හිතලා නෙමෙයිනේ දැකලා කියන්නේ. එහෙදද? බුදුරයන් වහන්සේ ඒ කාරණාව කියන්නේ හිතලා නෙමෙයි. ඒ කාරණාව මෙහෙම වුණා, මෙහෙම වෙනවා කියලා ඒකාන්ත කරලා ඒ විපාක ස්වභාවය දැකලා කියන්නේ. එහෙනම් කල්පනා කරන්න කොයිතරම්නම් ඔක වෙනස් වෙනවද කියලා. ඒතර ඔය කාරණාවින්ද තමයි අපි ඔබට සක්කාය දිට්ඨි <clears throat> ගැන කරනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය මතකද සාරිපුත්ත මහරතන් වහන්සේ පටිසම්භිදා මග්ගප්පකරණේ දිට්ඨි කතාවල කියනවා සක්කාය දිට්ඨි මිච්ඡා දිට්ඨි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ මිච්ඡා දිට්ඨිකස්ස පුරිස පුග්ගලස්ස දින්නම් දානං න මහප්පලං හෝති නමානිසංසං. මේ එතකොට මිත්‍යා දෘෂ්ටිය තියෙන පුද්ගලයෙක්ට සක්කාය දිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටියක්. සක්කාය දිට්ඨිය කියන තියෙන පුද්ගලයෙකුට දෙන දානි මාත්ඵල මානිසංස වෙන්නේ නැහැ කියලා කෙලින්ම කිව්වා. ඒකට හේතුව මොකද? එයාගේ දිට්ඨිය පාපී. පැහැදිලි නේද? එතකොට දක්ෂිනාර දක්ෂිනාර සුසු මාර්ගපල්ලාභී හරි රහතන් වහන්සේලා හරි ලෝකේ ඉන්නවා ලැබෙනවා කියන එක Tamanට ඒක හිතාගන්න බැරි අවස්ථාවක්. ඒක කෙනෙක්ට හිතාගන්න බැරි අවස්ථාවක්. ඒක අර නිකන් අර මහා ලොතරැය ඇදෙනා වගේ එකක් තමයි. පැහැදිලි නේද? එතකොට ඒක වෙන්නේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය ඇති බවයි නැති බවයි අතර වෙනස. සක්කාය දිට්ඨිය තියෙන හිතට කීතර කියනවා පටුසිතක් කියනවා. සක්කාය දිට්ඨිය තොර හිත පළල් හිතක් කියනවා. ඒකේ වෙනස බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ සාමාන්‍ය කෙනාගේ හිත නිකන් වතුර වීදුරක් වගේ. උනම් ඒ වතුර ප්‍රමාණය මේ අර ඊට පස්සේ මාර්ගඵල ලැබී කෙනෙක්ගේ හිත මා මේ මොකද්ද ගංගාන නදිය වතුර වතුර වගේ කියන. බලන්න වෙනස. ඒක මහා වෙනසක් කියන්නේ. හරි නේද? ඔතෙන් එනකන් ওই කාරණා සම්බන්ධයෙන් තව මොනවා හරි අහන්න දේවල් කියන්න දේවල් තියනවද කාට හරි? මේ ආන්දරණ එක මේ මේ ඒ සූත්‍ර සූත්‍රවල දේශනාවක් තියෙන හන්ද ඇති අපි ඒක ඒක එහෙම බාර ගන්න ඕනේ. ඕක කොහෙවත් ලියලා නැහැ නේද කොහොමද නේ? ඕක කොහොමද වෙන්නේ කියන එක. ඕක කොහොමද වෙන්නේ කියන එක කොහෙවත් ලියලා නැහැ. ඒකේ ඒකේ එකම විස්තරයක් තමයි අපිට ගන්න තියෙන්නේ. ඕක වෙන්නේ කොහොමද කියන එක. දැන් සූත්‍ර දේශනාවේ තියෙන්නේ කෙලින්ම පැහැදිලිවම තියෙන සූත්‍ර දේශනාවක. ඊට පස්සේ මේ සක්කාය දිට්ඨිය මොකද්ද මේ සක්කා ඔක වෙන්නේ සක්කාය දිට්ඨිය තිබීමයි නැතිවීමයි අතර වෙනසක්. සක්කාය දිට්ඨිය තිබීමත් එක්කලා එයා ඒ කෙනාට දෙන දානි මහත්ඵල මානසංශ වෙන්නේ නැහැ කියලා. ප්‍රතිග්‍රාහකයා. පැහැදිලිද? සක්කාය දිට්ඨිය නැතිවීමත් එක්ක සිද්ධ වෙන සිද්ධියක්. එතකොට හිතලා බලන්න ධර්මාභෝධය කියලා කියන්නේ කොච්චර මේ පුදුමාකාර එකක්ද කියලානේ. ඒක ලේසි එසේ මෙසේ එක්කුත් නෙමෙයි. ලේසි එකක් නෙමෙයි. බැරි එක්කුත් නෙමෙයි. ඒ අර ඒකේ අර ලෝකෙට මහා සාන්තියක් අත් වෙනවා. ඒ කියන්නේ ධර්මාබෝධ කරපු කෙනෙක් ලෝකේ නිකන් ජීවත් වුණා. මොකවත් මොනකර පැත්තකටලා උදකලා ජීවත් වුණත් ඒත් ලෝකෙට මහා යහපතක් තියෙනවා. ඒත් යහපතක් තියෙනවා. මේ හේතුඵල අපිට ඔකේ මේ ධර්මතාවය උතනින් එහාට වැඩ කරන ටික සක්කාය දිට්ඨිය ඇති නැතිවීමයි නැතිවීමයි අතර වෙනස තියෙන්නේ. එතනින් එහාට එතන අපිට හිතා ගන්න බෑ. තා මොකද්ද කියන්න තියෙන්නේ ගැන? අවසරයි සම්මා ඔව් අම කියනකො අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට ඒ ඔබ වහන්සේගේ දේශනාව ඇහෙනකොට මට කල්පනා වෙනවා ඇත්ත වශයෙන්ම මේ මනුසාත්මයක් ලබාගත් කෙනෙක් තමයි ඒ වගේ මගපල වලටපත් වෙන්නේ. එතකොට අපි කොයිතරම් උත්සාහයක් ඒ සඳහා ගත යුතුද අපිට අපිව කියන්නේ අපේ හිත ධෛර්යමත් තැනකට ඔබ වහන්සේපත් කළා. ඉතින් අපිට පුළුවන් ආකාරයෙන් අපි එතෙන්ට ළඟා වෙන්නට ඕනේ. ඒ වගේම මේ දානමාන කටයුතු උනත් ඒ නිවැරදිව ඒ විදිහට දානේ පිළියෙල කරලා ඒ වගේ මේ දානේ ප්‍රතිග්‍රාහක උතුමාණන් වහන්සේලා සොයාගෙන ඒ දාන දෙන්නට ඕනේ. ඒ වුණත් සමහරලාට ඒ මගපරලාභී උතුමන් ගැන ආර්ය මහා සංඝරත්නයන් පැවිසගෙන එන අයටයි මේ දානේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ මේ පූජාව පිළිල කරන්න කියලා එහෙම මේ බුද්ධ පූජාව සඳහා ඒ බුදු බුදුරජාන් වහන්සේට බුද්ධ පූජාව තියෙනකොට එහෙම කරන්න බෑ නේද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් අතීතයේ සිට මේ දක්වාම වැඩ සිටින සියලුම මේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් කරන පූජාවක්නේ එතකොට ඒ පූජාවට දැන් අනිත් මගපලලාභීන් වගේ අය සිහි කරලා ඒ බුද්ධ පූජාව තියන්න බෑ නේද එතන අපිට එතන අම මෙහෙම පොඩි පැටලි දෙක තුනක් තියෙනවා. එකක් තමයි අර මාර්ගඵල ලබන්න පුළුවන් මිනිසයන්ට විතරයි කියන කාරණාව එහෙම නෑ. වැරදි. දෙවියන්ටත් පුළුවන්, බ්‍රහ්මයින්ටත් පුළුවන්. එතකොට ඒක තමයි පළවෙනි කාරණාව. මඟපල් ලබන්න දෙවියන්ට බ්‍රහ්මයින්ට පුළුවන්. ඊට සමහරවල් තව මේ තව යක්ෂ කොටස් වල අයත් මඟපල් ලැබුව අවස්ථාවල් ගැන දේශනාවේ තියෙනවා. ඊළඟට අර ඒකේ හොඳට ඔය කට්ටිය තේරුම් ගන්න මේ අපි අපේ හිතේ ශ්‍රද්ධාව ඇති වෙන විදියට හිතේ හිතේ ප්‍රසාදයේ වැඩි වෙන විදියට හිත ගොඩාක් පිරිසුදු වෙන විදියට අපිට කල්පනා කරන්න පුළුවන් නොඑක ආකාර රටාවල් තියෙනවා. ඒක එක රටාවක් තමයි බුදුරජාන් වහන්සේ උස්සා ඒ අසි ආරත්නෙන් අපි කල්පනා කරන අතීතයේ සිට වර්තමානයේ දක්වා සිටියව සියලු සම්මා සම්බුදුරජාන් වහන්සේලා උස්සා කියලා කල්පනා කරනවා. ඒ කල්පනා කිරීම තුළින් හිතේ ශ්‍රද්ධාව ඇතිවීම තුළින් හිසේ ප්‍රසන්න භාවය ඇතිවීම තුළින් හිතේ ප්‍රීති සැප ඇති වෙලා දානි විපාකය ප්‍රබල වෙන්න උපකාර කරනවා. එහෙම. පැහැදිලි ධම්ම දානි විපාකය ප්‍රබල වෙන්න උපකාර කරනවා. හැබැයි ඒක කවදාවත් කවදාවත් බුදු කෙනෙක්ට දෙන දානට සමාන වෙන්නේ නැහැ. සත්‍ය වශයෙන් බුදු කෙනෙක්ට බුදු කෙනෙක්ට අපිට දානි දෙන්න හම්බ වෙනවා කියන එකට ඒක සමාන වෙන්නේ නැහැ. එහෙම. ඒකයි මේකේ ගන්න ඕනි කාරණාව. පැහැදිලිද? අය අර අපි මේ විදිහට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංඝරත්නයේ සිහිපත් කරගෙන දාන දෙනකොට දාන විපාකේ ප්‍රබල වෙනවා. ඒක නෑ කියනෝ නෙමෙයි. ඒ වුණාට ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය කියලා ආර්යයන් වහන්සේලාට දානයක් පූජා කරන්න හම්බුනොත් ඒ දෙක සමාන වෙන්නේ ඒ දෙක සමාන වෙන්නේ ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ ඒකයි අර දැන් මෙතන වේලාම් සූත්‍රයේ කෙලින්ම කියන්නේ බොහෝ බොහෝජෙය කියලා වචනයක් කියනවා. දිට්ඨි සම්පන්න ශ්‍රාවකයෙක්ව වැළඳුවේ නම් කියලා කියන්නේ නිකන් එයාව සිහිපත් කරගෙන දුන්නා කියන එක නෙමෙයිනේ. දානේ වළඳ දානේ දීලා දානේ වළඳවලා. එහෙම. අන්න එහෙම වුණා නම් ඒක වෙනස් වෙනවා. ඒතකොට ප්‍රතිග්‍රාහකය කියන එක දැක්කදර අපි බුදුරජාණන් වහන්සේ උස්සා කියලා අපි ඒ හිතන ඒවා මාසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උස්සා කියලා හිතන්න එපා නෙමෙයි. හිතන්න එහෙම හිතලා දානේ දෙන්න. පැහැදිලිද? හැබැයි ඒ දායකයාගේ පැත්තෙන් වෙන විසුද්ධියක් ඒ දෙක ඇත්තටම බුදුරජාණන් වහන්සේ දෙන්න දාට සමාන වෙන්නේ ඒකයි කියන්න ඕන. දැන් අර ඒකයි අන්නේ එතන තමයි ඉන්නේ. අම්ම පැහැදිලිද මේ කියන කාරණාව? එහෙමයි වඩා ඉතින් උත්තම වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේලාට දෙන බුද්ධ පූජාව නේද? බුදුරජාණන් වහන්සේලා උත්සාහ කියලා එහෙම සිහිපත් කරලා දෙන්න පුළුවන් දානි. ඊට පස්සේ සංඝයා උත්සාහ දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය උත්සාහ කියලා දානි පූජා කරන්න පුළුවන්. එතකොට දායකයාගේ පැත්තෙන් විසුද්ධියක් වෙන්නේ මේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ප්‍රතිග්‍රාහකයෙක් විදිහට දැන් එතන නැහැ. එහෙමයි. එතකොට ඒ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ මාර්ගඵලලාභින් නැත්තම් ඒක සංඝයා උසා කියලා දුන්නට ඒ ප්‍රතිග්‍රාහක පැත්තෙන් විසුද්ධියටපත් වෙන්නේ නැහැ. මේක පැති දෙකක්. එහෙමයි. හරි නේද? තාම මොන අදහන් තියෙන එකද? අවසරයි ස්වාමීන් වහන්ස. අහන්න. ඔබ වහන්සේ දීපු පුංචාමට දීපු පිළිතුරෙන් මම මම අහන්න හිතපු ප්‍රශ්නෙට බොහෝ දුරට පිළිතුරු ලැබුණා. ඔව්. තව පොඩි තියෙන ගුණේ දැන් වේලාම බ්‍රාහමණ වේලාම බ්‍රාහමණයා දීපු දාණය අවුරුදු 7ක් දුන්න දාණය දාණය ලැබුණ ප්‍රතිඵලයත් සමහර ඒ වගේම අර මේ අනුද මහරහතන් වහන්සේට දානය දීලා මේ ලැබ ප්‍රතිඵලයක් බලපුවාම වැඩි ප්‍රබල වෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දීප දානයේ ප්‍රතිඵල නේද අර අවුරුදු 7ක් දුන්න දානයට වැඩි වැඩි ඔව් ඒක තමයි එතකොට ඒකත් එක තමයි අපිට ඒක සංසන්දනය කරලා ඒ කියන්නේ එතකොට අනන්ත ගුණයකින් වැඩි වීමක් නේ මෙච්චරක් කියන්න බෑ නේද හිතලා බලන්න ඇතර අසංකේයය යප්පමෙය්‍යය කියලා අපි ඊළඟ දේශනාවේ ඊට කරන් කතා කරනවා අසංකේයය යප්පමෙය්‍යය කියලා ඉලක්කම් වලින් බුදුරජාණන් වහන්සේ යන්නේ සංඛ්‍යාවකට ගන්න බෑ ප්‍රමාණ කරන්න බෑ කියන විපාකය. එහෙම කාරණාව කියන්නේ. ඒකෝර අර අපේ අම්මා හපු කාරණාවේදී අර එතකොට විචය දානං දාතබ්බං යත්ත දින්නම් මහප්පලං කියලා කියනවා. ඒ කියන්නේ අර විමසා කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ කියන එක හොයලා විමසමින් දන් දෙන්න කියලා කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ. එතකොට ඒක මේ කාලේ කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ කාලේ බොහෝ විට රැවටිලිම තමයි අපි එහෙම කරන්න ගියොත් එහෙම රැවටිලිම තමයි බොහෝ විට අත් වෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තරම සැබෑ මාර්ගඵලලාභින් ලෝකේ දුර්ලභයි හින්දා. මේ කාලේ අපිට ඒක මේ කරන්න අපහසු වැඩක්. එහෙම හොයලා විමසා බලා එහෙම හොයන්න බෑ ඇත්තටම. තව මොන අදහන් තියෙනවද? එතකොට දැන් අර මේකේ අර කවුරුත් අධෛර්යමත් වන්න එපානේ. කටි අධෛර්යමත් වෙන්න එපා. ඒ කියන්නේ තමන්ගේ අයියෝ එතකොට අපි මෙච්චර කරලත් මේ දානේ විපාකය ප්‍රබල වෙන්නේ නැහැ නෙමෙයි. අපි අපි හිත අපේ පැත්තෙන් පිරිසුදු කරගෙන කරන තරමට ප්‍රබල වෙනවා. හැබැයි අර සැබෑ මාර්ගඵලලාභී කෙනෙක් හම් වෙන කොට දෙනවා විදිහට එහෙම වෙන්නේ නැහැ. දැන් අපි ওই සිද්ධියක් දන්නවා. ඒක මෙහෙම කියන්න. බුද්ධ දේශනාවේ තියෙනවා කවුද කියලා හොයන්න යන්න එපා. බුද්ධ දේශනාවේ තියෙනවා එක තැන මේ විමානවත්වල තියෙනවා දැන් ඔය പ്രേත ජීවිතවල ඉන්න අය ගැන කියනවා. කියලා කියනවා එයාගේ බොහොම අඳුරු විරූපී වෙච්ච මෙන්න මෙහෙම ස්වභාවයකින් ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ එයාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උස්සා දානයක් දෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකට දානි පූජා කරනවා. පූජා කරලා ඒ പ്രേත කෙනාට පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් කරපුවාම දැන් කලින් විස්තරය කියනවා මෙහෙම අඳුරුයි විරෝපී මෙහෙම ස්වභාවය හිටිය කියනවා. ඊට පස්සේ කියනවා මේ දස දිශාවම බබළුවාගෙන ඕසදී තාරකා වගේ දිශාව බබළුවාගෙන ආලෝකේ මේ කියන්නේ වටේ එයාගේ ආලෝකේ හාත්පස පැතිරෙනවා කියනවා. එහෙ එන්නේ කවුද කියලා අහනවා නිකන් දිව්‍ය පුත්‍රයෙක් වගේ. නැත්තම් දිව්‍යාංගනාවක් වගේ. එතකොට මේ පින් ගන්න පුළුවන් කෙනා රහතන් වහන්සේ නම් කර දාන දීලා පින් අනුමෝදන් කරපුවාම එච්චර ප්‍රබලතාව වෙනස්සකට යනවා. ඒ කෙනා. කලින් අඳුරු ස්වභාවයේ එහෙම හිටියා ඊළඟට දිව්‍ය දිව්‍ය ස්වභාවය වගේ එයාගේ ආලෝකයේ වටේට පැතිරෙන ස්වභාවයකට යනවා. පැහැදිලිද? වෙහෙන් පිටින් වෙනස් වෙනවා. එතකොට ඕක මේ විමානවත් වල දිගින් දිගටම තියෙනවා. ඊට පස්සේ අපි ඔය එක සිද්ධියක් කොහොම වෙනවා මේ කාලේ මේ ඔය එහෙම කෙනෙක් ඔය විදිහට දානයක් දෙනවා මාර්ගඵලලාභී සාමණේරයන්කට දෙනවා. එක්කෙනෙක් සිවුරක් පූජා කරනවා. සිවුරක් පූජා කරන්න හේතු වෙන්නේ ඒ කියන්නේ ඉන්න කෙනා බොහොම විරෝපී දුකසේ ඉන්නවා ඒ කට්ටියගේ ඥාති කෙනෙක්. ඊට පස්සේ ඒ ඒ නිසා මේ වස්ත්‍රය පූජා කරලා දාන ටිකක් පූජා කරලා පින් අනුමෝදන් කරන්න. ඊට පස්සේ ඔය ඔයක කරනවා. කරාට පස්සේ ඔක ඒ කියන්නේ කලින් අවස්ථාවත් බැලුවේ අර හොඳටම විශ්ව සමහර අය ඉන්නවා අර සසරේ පුරුදු සසරේ කර්මාන් රූපව ඒ දකින්න පුළුවන් හැකියාව තියෙන අය ඒ പ്രേත ලෝකයේ දේවල් දකින්න පුළුවන් හැකියාව තියෙන අය ඉන්නවා. බොහොම කලාතුරකින් ඉන්නේ. ලක්ෂර එකක්වත් නැහැ. එතකොට එහෙම කෙනෙක් තමයි ඒක බලන්නේ. බලලා ඊට පස්සේ අර අර විදියට දාන ටිකක් පූජා කරලා සිවුරක් පූජා කරනවා. ඊට පස්සේ එයා බල එයා බලනවා ආයෙ පාරක්. බලපුවාම බලලා කියලා දෙමුණා මේ දැන් ඒ හරි පුදුමයි මේ പ്രേතකෙනාගේ එයා දැන් වීදුරුවක් ඇතුලේ එලියක් එලියක් බබලනවා වගේ බබලන්න පටන් ගන්නවා. පැහැදිලිද? එතකොට දැන් ඒ සෝතාපන්න ශ්‍රාවකයට දානයක් දීලා එතකොට අර අඳුරු එක්කෙනා ආලෝකමත් වෙලා බබලන්න පටන් ගන්න තියෙන වීදුරක් ඇතුලේ බබලනා වගේ බබලීමක්. රහතන් වහන්සේ නමකට දාන දුන්නාම තියෙන්නේ අර දස දිසාවම බබලනවා. ඒ ගාන දැන් ප්‍රබලතාවෙත් බලන්න. දැන් සෝතාපන්න ශ්‍රාවකයෙක් වි රහතන් වහන්සේ කෙනෙකුයි සංසන්දනය කරන්න බෑනේ. රහතන් වහන්සේ නමගේ පාරිශුද්ධත්වයේ අතිශයින්ම ඉහළයි. එතකොට හැබැයි අර බබලීම කියන එක පටන් ගන්නවා. එතකොට දැන් ඒ කියන්නේ සැබෑ ප්‍රතිග්‍රාහකයෙක් අහුනොත් එහෙම සිද්ධියක් අපි ඔක හොඳටම දන්න සිද්ධියක්. ওই සිද්ධිය. මේ එතකොට සැබෑ ප්‍රතිග්‍රාහකයෙක් අහුනොත් ওই කාරණා ওই විදිහට යනවා. ওই කාරණා ඔහොම යනවා. අදටත් ඒක එහෙම වෙනවා. ඊපස්සේ මම බැලුවා ඉතින් බලන්නකෝ අර විමානවත් වල තියෙන කාරණාවයි මේ කාරණාවයි මේ එකට යන හැටි කියලා. සෝතාපන්න ශාවකයෙක් වගේ රහතන් වහන්සේ නමක් ඒ වගේ දසදහස් ගුණයකින් වගේ බලවත්. එයාට දෙන දානේ. එතකොට ඒ හින්දා අර දස දිසාවන් බබලනවා කියන කහන් දෙයක් නෑ. හැබැයි බබලීම පටන් ගන්න. ඉතින් අපි දාන දීලා සමහරලාවට මේ ඒ ඥාතීන් පින් ගන්න පුළුවන් ඥාතීන් ඒ විදිහට බලවත් නොවෙන්න ප්‍රධාන හේතුවක් තමයි ප්‍රතිග්‍රාහක පැත්තේ තියෙන දුර්වලතාවය. හැදෙන්නේ නැද්ද? ප්‍රතිග්‍රාහක පැත්තේ තියෙන දුර්වලතාවය. තා මොනවද අහන්න තියෙන්නේ? ඊළඟට එතකොට ඒකේ අර ඔව් ඔය කාරණා ටික තමයි එහෙනම් ඔක කියන්න තියෙන්නේ මේ තා මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා අහන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දැන් මේ කියපු එක සම්බන්ධව මට කලින් තමයි ප්‍රශ්නයක් තිබ්බ දැන් අපි ගොඩක් දෙනා මේ දාන දෙනවනේ දැන් ඇත්තටම මේ අපේ දැන් කවුරු හරි මැරුණහම දැන් ඒකනේ ගොඩක්ම අපේ අපි දකින්නේ බෞද්ධ කට්ටිය දාන දෙන අවස්ථාව විදිහට. ඒතර ස්වාමීන් වහන්සේ අපි හැම වෙලේම ඊට පස්සේ අර කදර පැන් මේවා කරලා අර ගාතාවක් කියන එහෙම නිකන් අර මේ පින් පමනවනවා කියලා එකක් කරනවනේ. ඒතර ස්වාමීන් වහන්සේ මට ඒක ගැන කියන්නේ ඒක කොහොමද ඒක ට්‍රාන්ස් වෙන්නේ? එතකොට ඒක ඇත්තටම එහෙම වෙනවද? දැන් අපි දන්නවනේ ඒක ඊට පස්සේ මේ වෙන තැනක ගිහිල්ල දැන් එකලෝ ඉපදුනහම ඒක ට්‍රාන්ස වෙනවද කැනෙ ඒ ගැන පොඩි ප්‍රශ්නයක් තිබ ස්වාමිනාසේ දැන් මදන්න එක් ගැන පිදිරියට කතා කරනවද කියලා ඒක ගැන චොට්ටක් දැනගන්න ඒ ගැන ඇතර කතා කරන්න මං කතා කරන අදහසක් තිබුණේ ඒක පින්දීම පින්දීම පින් අනුමෝදවීම ගැන අපි කතා කරලා නෑනේ ආ නෑනේ නෑනේ සමහරවිට අපි කතා කරමු දැන් ඒක ඇතර එකපාර කතා කරන්න හොඳයි දැන් මෙහෙම එකක් කියන්නම් දැන් අපි අර වතුර එකක් පැන් එකක් අරගෙන පැන් එක ඒ පැන් පැන් එකක් අර භාජනයකට පුරවලා භාජන ඉදිරිය යනකොට ગાථා ටිකක් කියන්නේ. එතකොට හුඟක් බෞද්ධය හිතන් ඉන්නවා එහෙම කරපුවාම තමයි අනිත්තර පින් ලැබෙන්නේ කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක එතන අර කියන්නේ මොකද්ද කියන්නේ ඒකට? එතන චාරිත්‍රයක්. ඒකෙන් එහෙම කරලා පින් එහෙම කරලා පින් ලැබෙනවා කියන එකක් නැහැ. එතන ඒ චාරිත්‍රය කරන්න හේතුව අර ඒ ගාථාවේ තියෙන උපමාවක් ඒ උපමාව විදහා පෑමක්. ඒ ගාථාවේ තියෙන උපමාවක් යතාවාරී වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව ඊතෝදින්නම් පේතානම් උපකප්පති කියලා ගාතාව තියෙනවා ඒ කියනවා එතකොට ඊට ඊට පස්සේ ඒ කියන්නේ මේ ඊට එතකොට ඒක ඒ ගාතාවේ තේරුම තමයි මේ ගංගාල දොළවලින් වතුර ගිහිල්ලා මහා සාගරේ පිරෙනවා වගේ මේ පින අර പ്രേතයට මගේ පින പ്രേතයට පින මේ පින අනුමෝදන් වේවා කියන අදහස. ඊට පස්සේ තව ගාතාවක් තියෙනවා උන්න මේ උදකම් වට්ටන් යතා නින්නම් පවඩති ඒව මේව තෝ දින්නානම් പ്രേතානම් උපකප්පති කියලා මේ උස් තැනක ඉඳන් පහත් තැනකට වතුර ගලා යනවා වගේ මේ කරන්නා වූ පින ඒ പ്രേතයට පැමිණේවා කියලා තමයි කියන්නේ. එතකොට අර ඒක වතුරත් එක්කලා වතුර ගලා යෑමක්, වතුර පිරීමක් ගැන කතා කරන ඉඳලා ඒකට කවුරු හරි අනුරාධ ප්‍රයෝගයේ හරි කොයි යුගයේ හරි මං හිතන්නේ පස්සේ කාලේ වෙන්න ඕනේ. ඔය වතුර එකකින් අර වතුර එකක් පිරෙන එකට අර ඒක පෙන්නලා. මේ මෙහෙම පිරෙනවා වගේ කියලා පෙන්නනවා. දැන් අද අපි කාලයක් ගියාම හිතන් ඉන්නවා ඒක කරපුවාම තමයි අර කට්ටියට පින් යන්නේ කියලා. පැහැදිලිද? හරි පුදුම වැඩක් මේ කාරණේ. <laughs> කියන්නේ අර අරය උදාහරණයකට ගන්න එක පස්සේ කාලේ මේ ඒක ඒකෙන් තමයි කාරණාව සිද්ධ වෙන්නේ කියලා අර්ථය සිද්ධ වෙන්නේ ඒකෙන් කියලා මිනිස්සු ගන්නවා. ওই කාරණාව තමයි අපේ අර අපි පැවිදුනේ ලොකු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා පැවිදෙච්ච තැන මේ ඔය දර දේවාලයක මම කඩේට ගිහුවා මං හිතන්නේ. දේවාලයක දේව පූජාව තියෙනවලු. දේව පූජාව තියෙන වෙලාවට මේ දැන් දේව පූජාව ලස්සනට සකස් කරලා දේව පූජාව තියෙනකොට මේ තියලා ටික දවසක් ගියාට පස්සේ ඔන්න ඔය දේව පූජාව ඛණ්ඩ බලලෙක් දැන් දේවාලේ කෙනෙක් බලලෙක් ඇති ගන්න පටන් ගන්න තියෙනවා බලලා පැනලා දේව පූජාව ඛණ්ඩ පටන් ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ දැන් දේව පූජාවෙන් බලලා බලලා කණින්දා මේක දේව පූජාව පවත්වන්න බැරි හින්දා බලලව මුලින්ම දේව පූජාව තියන්න කලින් බලලව අල්ලලා ගැට ගහනවා. කොහේ හරි තැනක ගැට ගහලා පියලා දේව පූජාව තියනවා. ඊට පස්සේ කාලයක් දැන් ඔහොම කරගෙන කරගෙන ආවල්. කරගෙන ගිහිල්ලා ප්‍රධාන කෙනා පූජකතුමා නැති වෙලා ගිහිල්ලා ඊළඟ පරම්පරාව අපි හිතමුකෝ වයස් පූජකතුමා නැති වෙලා දැන් බලලා ජීවත් වුණා කියලා හිතන්නකෝ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ දැන් හැමදාම බලලව ගැට ගහලා තමයි දේව පූජාව කරන්නේ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ බලලා නැති වෙනවා. බලලා මැරලා යනවා. ඊට පස්සේ දැන් ඉන්න කට්ටියට දේව පූජාව තියාගන්න විදිහක් නැහැ. ඇයි බලලෙක් ගැට ගහන්න බෑ මුලින් දේව දේව පූජාව තියන්න කලින් ඊට පස්සේ ආයෙ බලලෙක් ගෙනල්ලා ඒ බලලාව ගැට ගහලා දේව පූජාව කරන්න පටන් ගත්තා කියනවා පැහැදිලිද ඔන්න ඔය වගේ සිද්ධියක් වෙන්නේ කියන්නේ අර අපි මේක අර කියන වාක්‍යවල ගාතවල වතුර උස් තැනකින් නම් පහත් තැනකට ගලා යනවා වගේ ගංගා වලින් වතුර පිරෙනවා වගේ කියලා ඒකෙන් ඒ විදිහට මේ මගේ මේ ක්‍රැස් කරන පින පෙර ජීවිතවලට පැමිණේවා කියලා කියද්දී අර ඒකට කවුරු හරි දක්වපු චාරිත්‍රයක් විදිහට දක්වපු එකක් ඒ. දැන් බෞද්ධ කට්ටියට ඒක වතුරේක වැක්කිරුවේ නැත්තම් පිළියන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. දැන් මෙහෙත් වෙන සමහරු එහෙම කියන ඉතින් ඇත්තටම මේ අපේ තැනක් තියෙනවා මේ එහෙම මේ මොකද්ද පිගානකෝයි වතුර එකක් වක්කන ඒක තියන් ඉන්නවා මාත් ඉතින්. ඇයි දැන් අර මනුස්සයාගේ හිත සවුත් වෙනවනේ. දැන් ඕක කරේ නැති වුණොත් පැන් වඩන්න කැමති පැන් වඩන්නලා පින් අනුමෝදන් කරන්න කැමති කෙනාට ඕක නොකරුවොත් එහෙම එයාගේ හිත සෞත්‍ය වෙනවා. ඊට පස්සේ මම දන්නවා මෙයාගේ පින දුර්වල වෙනවා. පින දුර්වල නම් අනිත් පැත්තට පින් අනුමෝදන් වෙන එක දුර්වල වෙනවා. ඒ හින්දා අර දැන් බලලා ඕනේ දැන්. දේව පූජාව තියන්න බලලා ඕනේ වගේ මේ දැන් ඒක මාත් ඉතින් තියන් ඉන්නවා. සමහර අර නුවණ තියෙන කෙනෙක්ට කියවපුවාම එයා තේරුම් අරගෙන එයා හිත වෙනස් වෙන්නේ නැති කෙනෙක්ට ඒක නැතුව කරනවා අනිත් කෙනාට ඒක ඇතුව කරනවා. එතකොට පින් දීම පින කියලා කියන්නේ එතකොට ඔන්න ඔය විදිහට හිතේ අර මොකද්ද හිතේ ඇතිවෙන පිරිසුදුභාවය තමයි පින කියලා කියන්නේ. ඒ පිරිසුදුභාවයට අදාළව විපාක සකස් වීමක් තියෙනවා මත්ෙහි විපාක දෙන්නා වූ. සැප විපාක ඇති කරන්නා වූ. ඊට පස්සේ පින් අනුමෝදන් වීම කියලා කියන්නේ අපි මෙතනම කතා කරොත් එහෙම අපි පස්සේ ඕනම එක දේශනාවකට ගමු පින් අනුමෝදන් වෙනවා කියලා අපිට අපිට පුළුවන් පින් දෙන්න විතරයි. අපිට බෑ පින් අනුමෝදන් කරන්න. පින කරන කෙනාට බෑ පින අනුමෝදන් කරන්න. පින් පින කරන කෙනාට පුළුවන් පින් දෙන්න විතරයි. පින් දෙනවා කියලා කියන්නේ එයා මේ පින මේ අපි හිතමු කාවර සිහිපත් කරලා මෙයාට වේවා මේ මේ පින් පුණ්‍යානුභාවයෙන් එයා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන එක. ඒක හිතින් වෙන්න පුළුවන් වචනයෙන් වෙන්න පුළුවන්. කාරණාව තියෙන්නේ එහෙම කරපුවාම දැන් බෞද්ධය හිතන් ඉන්නවා ඊට පස්සේ අපි එහෙම කරපුවාම අපි මෙහෙන් පින් දුන්නා දැන් මොනවා හරි දෙයක් පින කියලා මොකක් හරි දෙයක් අරයාගේ ජීවිතයට මෙහෙම යනවා කියලා එකක් හිතන් ඉන්නවා. එහෙම එකක් වෙන්නේ නැහැ ඒකේ. එහෙම යන්නේ. ඒ කියන්නේ අපි හිතන්නකො දැන් මේ කාලේ අපි පාර්සලයක් අපේ ගෙදර මොකක් හරි තෑග්ගක් යාළුවෙට අපි මෙහෙන් අපි තෑග්ගක් යාළුවාගේ ලිපිනට තැපැල් කරා. ඊට පස්සේ ඒ යාළුවාට තෑග්ග හම්බෙනවා. වගේ එකක් නෙමෙයි පින් අනුමෝදන් වීම කියලා කියන්නේ. දැන් අපි හිතන් ඉන්නේ අපි මෙහෙ මොන හරි දෙනවා එහෙට ඒක ලැබෙනවා එහෙන් ගන්නවා. එහෙම නෙමෙයි හිතන් ඉන්නේ. අපි මෙහෙන් පින් දෙනවා ඒ හේ කට්ටිය පින් ගන්නවා නේ. ඒක එහෙම නෙමෙයි වෙන්නේ. අපි මේ පැත්තෙන් ওই විදිහට පින ගැන සිහි කරලා පින් පින් අරයව සිහි කරලා මේ පින අනුමෝදන් වේවා කියලා කියනකොට අනිත් පැත්තේ ඒ പ്രേත ජීවිතයක හරි පින් අනුමෝදව වෙන්න පුළුවන් ඉන්න එක්කනේ මේක දැකලා මේක අහලා එයා සතුටු වෙනවා. එයා සතුටු වෙනවා. මේ දාණය දැකලා මේ දාණය ගැන අහලා එයාව සිහිපත් කිරීම ගැනත් අහලා එයාගේ හිත සතුටු වෙනවා. ඒ සතුටු වීම තුළින් එයාට කුසල් සිත් උපදිනවා. ඒ කුසල් සිත් වලින් එයාට පිනක් උපදිනවා. ඒ පිනේ විපාකය ඒ සියුම් ජීවිතයක් හින්දා සතර මහා ධාතුවේ සියුම් අවස්ථාවක් ඉඳලා මේ പ്രേත ස්වභාවයයි ඒ වෙලාවෙම විපාක පහළ වෙනවා. දෙවරුන්ටත් එහෙමයි. එතකොට මෙහෙම මොකුත් එහෙට ගියේ නැහැ. ඒක හරියට අර ප්‍රේරණයක් වගේනේ. මෙතනින් මෙතනින් මෙතන චුම්බක ක්ෂේත්‍රයත් එක්ක මෙතන මෙතන යමක් සකස් වෙනවා. එතකොට ඒකට අනුව මේ පැත්තේ එකකුත් ඒක ප්‍රේරණය වෙනවා. මොකුත් මේ පැත්තෙන් ඒ පැත්තට යන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නිරේ හිටියොත් පින් අනුමෝදන් වෙන්න බෑ. දැන් අපිට අපිට කෙලිම පින් දෙන්න පුළුවන් නම් එයාගේ ඇඩ්‍රස් එකට එයාට කියලවල යවන්න පුළුවන් නම් එහෙටත් යනවා. එහෙටත් යවන්න පුළුවන්. ඊට පස්සේ තිරිසන් ලෝකෙ හිටියොත් පින් අනුමෝදන් වෙන්න බෑ කියනවා. මොකද අර ඒ එහෙ ඉන්න කට්ටියට අපි මේ කරන්නා වූ පින දැකලා අනුමෝදන් වීමේ හැකියාවක් නෑ. දැකීමේ හැකියාවකුත් නෑ. අනුමෝදන් වීමේ හැකියාවකුත් නෑ. මනුෂ්‍ය ලෝකේ ආපු කෙනාට පින් අනුමෝදන් වෙන්න බෑ කියනවා. ඇයි එයාටත් මං මේ මං උදෙසා මේ අය මේ කරන්න කියලා ඉවරලා එහෙම එකක් දන්නේ නැහැ. දකින්න බෑ අනුමෝදන් වීමේ හැකියාවක් ඊට පස්සේ പ്രേත ජීවිතවල ඉන්න සමහර අයට පින් අනුමෝදන් වීමේ හැකියාවක් නැහැ කියනවා මේ ඒ ඒ අයට මේක දැක්කත් සමහරු ඉන්න සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක නැති අය. එයාගේ තියෙන බලවත් අපිටක මිනිසෙක් වුණත් අතිශයින්ම මහා කෑ ගහන වේදනාකාරී ස්වභාවයකින් මේ ඉවස ගන්න බැරි වේදනාවකින් ඉන්නකොට අපි ගිහිල්ලා පිනා ගැන කතා කරන්න පුළුවන් දේ මනුස්සයට. අපි මෙහෙම පිනක් කරා, එහෙම ඕව කතා කරන්න බෑ මේ මනුස්සයත් එක්ක. එයාගේ හිත තනිකරෙන්ම අර එයාගේ දුක් පීඩාවෙන් වැහිලා තියෙනවා. ඒතකොට පේ සමහර පේජී ජීවිත තියෙන ආන් ඒ වගේ. එයාගේ තියෙන දුක් පීඩාවෙන් ඒක ජීවිතේ වැහිලා තියෙන්නේ පිනක් කුසලයේ පැත්තකට මානසිකත්වයක් එයාට යොමු කරන්න බෑ. එතකොට එහෙම කෙනෙක් උස්සා නම් කරලා පින් කරත් එයාට එයා ඒක අනුමෝදන් වෙන්නේ ඒක දැකලා සතුටු වෙන්නේ සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක නෑ එයා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ හිඳ කියනවා ඇතැම් പ്രേත කොටස් පින් අනුමෝදන් වෙනවා කියනවා. පැහැදිලිද? ඒතර පින් අනුමෝදන් වීම කියලා කියන්නේ ඔන්න ඔහොම එකක්. පින් දෙනවා අපි මෙහෙම පින් දෙනවා කියලා කියන්නේ අපි මෙහෙම පින කරනවා අරයව සිහිපත් කරනවා. අපි ওই සිහිපත් කිරීම කරේ නැතත් පින් අනුමෝදන් වෙන කට්ටිය අනුමෝදන් වෙනවා. අපිට ඔක ලිස්ට් එකට නම දානවා වගේ එහෙම එකක් නැහැ. අර නමක් සිහිපත් කරපුවාම එයා තව සතුටටපත් වෙනවා. එයා උදෙසා කරා කියලා. එහෙම එකක් තියෙනවා. ඒ හින්දා සතුටටපත් වීමක් තියෙනවා. ඒ හින්දා නමක් සිහිපත් කරන එකේ වරදක් නැහැ. හොඳයි. මේ එහෙම නම සිහිපත් නොකරත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් කට්ටිය ඒක දැකබලා සතුටු වීමමයි පින් අනුමෝදන් වීම කියලා කියන්නේ. මම හිතන්නේ අපි එකපාරක් ඔක දේශනාව කරේ නැතුණාට ලිපියක් සකස් කරානේ. අනුමෝදනා කියලා අනුමෝදනා කියන වචනේ තේරුම මෝදනා කියන්නේ සතුටු වීම අනුමෝදනා කියන්නේ අනුව සතුටු වීම. අනුමෝදනා එහෙනම් අපි සමහරලාට මේ දේශනාවේ අගිසට පින් අනුමෝදන් වීම පින්දීම පින් අනුමෝදන් වීම ගැන ටිකක් එකතු කරමු. එතකොට දේශනා ටික සම්පූර්ණ වෙනවා. පැහැදිලි නේද? ඔන්න ඔහොම එකක් තියෙන. ඉතින් අර අර වතුර වක් කරන එක ඔන්න ඔහොම එකක්. පින්දීම ඔහොම එකක් පින් අනුමෝදන් වීම ඔහොම එකක්. ඒතකොට ඒ වුණාට බෞද්ධ කට්ටිය ගොඩාක් අය හිතන් ඉන්නේ වෙනම එකක්නේ. අර වතුර එක වක් කරනකොට ඒකෙන් තමයි පින් අනුමෝදන් වෙන්නේ. ඊට පස්සේ අපි මෙහෙන් දෙනකොට අරයට එල් ලැබෙනවා. කියලා අර මේ අර අතින් අත පාස් කරනවා වගේ එකක් හිතන් ඉන්නවා. එහෙම එකක් නෙමෙයි එතන වෙන්නේ. හරිද ලක්මාලි හරිද තව මොනවද අහන්න තියෙන්නේ ගැන එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිද මොකද ඒක මම අර පොඩි කාලේක දකිද්දිත් මට හැමදාම තිබ්බ ක්වෙස්චන් එකක් ඒක දැන් හැමෝම අර ගීලාර අතාල්නවා අනිත් අයගේ අතාල්න දැන් ඒක අර ලොජිකලි ඉති වෙන්න බෑ කියලා හිතලත් තියෙනවා ඉතින් එහෙම ගොඩක් දෙනා ඇත්තටම දැන් ලංකාවේ එහෙමනේ හිතාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් එතකොට දැන් අපිට ગાතා තියෙනවානේ මේ දැන් ඥාතීන්ට අනුමෝදන් කරන්න දෙවියන්ට අනුමෝදන් කරන්න ඒ විදිහට එතොට දැන් අපි බෞද්ධ කෙනෙක් ගොඩක් කලාවට මේ බුදු මදිනව හරිමන හරි මේවා කියලා දැන්ව ඔක්කෝම කියනවනේ එතොට ස්වාමිනාස ඒක එහෙම පස්සයාපු ට්‍රඩිෂණ එකක්ද නැත්තන් එහෙම ඒ අපි නිකං අර මේ අපිට දැන් හැමෝටම පහසු වෙන නිකං හදාගත්ත මොකක්ද ඒකට අපි කියන්න නිකං ඒක පෙන්නුම් කරන්න අර වක්ක වර වතුරවක් කරනවා වගේ හිම සිද්ධියද නැත්තන් ඒක ඇත්තටම හිම ඒක කෝමද ගාථාව ගැන අත්‍යවශ්‍ය ස්වභාවයනේ. එහෙමයි ස්වාමීනි. ඒකේ ඒකේ මෙහෙමයි කියන්නේ දැන් පළවෙනි ගාථාව හැදෙන්නේ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා ගාථාව තියෙන්නේ. ඔය ගාථාව තියෙන්නේ පළවෙනි වතාවට ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට බිම්බිසාරජ්ජුරුව එයාගේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන වෙලාවේ අර දානි පූජා කරලා පැන් පූජා කරලා ඒ ඒ හැම වෙලාවෙම පූජා කරලා කියනවා කියනවා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා. ඒ කියන්නේ මේ මේ පින මේ පින මේ ඥාතීන්ට වේවා ඥාතීනම් කියලා කියන්නේ මියගේ ඥාතීන්ට වේවා සුඛිතාවන්තු ඥාතයෝ. ඒ ඒ පින් බලෙන් ඒ අය සැපයටපත් වේවා. සුඛිත ස්වභාවයට සැපයටපත් වේවා කියලා බිම්බිසාරජ්ජුරු කියලා තියෙනවා. ඒක ඒ කාලේ තිබ්බ භාෂාව. ඒ කාලේ මගදී තිබ්බ භාෂාවේ pāli භාෂාව. එතකොට ඒ කියන්නේ අපි සිංහලෙන් මෙහෙම කිව්වොත් මේ මේ මම මේ රැස් කළා වූ පින මේ මියගේ ඥාතීන්ට වේවා ඒ අය සැපයටපත් වේවා මේ පින් බලෙන් ඒ අය සැපයෙන් සැපයටපත් වේවා කියලා අපි කියනවා කියන්නකො ඒ දෙකම එහෙම් පිටින් එකයි පැහැදිලිද ඒ දෙකම එහෙම් පිටින් එකයි ඊට පස්සේ දැන් ඕකේ ප්‍රශ්නේ වෙන්නේ අපි හිතනවා අර ගාතාව පාලියෙන්ම කියන්න අවශ්‍යයි කියලා එහෙම එකක් නැහැ ඒ ගාතාව පාලියෙම කියීමේ අවස්ථාවක් නැහැ සමහර ලාවට ඒ ගාතාව පාලියෙන් කියනකොට පාලිය අපි හිතන්නකෝ ඒක අපි අර්ථය දන්නේ අපිත් අර්ථය දන්නව අඩුයි කියන්නකෝ ඊට පස්සේ හිතන්නකෝ අපි අපි දන් අපිත් අර්ථය දන්නව අඩුයි ඊට පස්සේ මියගිය ඥාතිය සමහරලාටෝකේ අර්ථ දන්නේ නැති වෙන්න පුළුවන් ඒ එතකොට එයාට තේරෙන්නේ මේ පින ඔබට වේවා මේ මේ පුණ්‍යානුභව ඔබ සැපවත් වේවා කියලා අපි කිව්වා කියලාත් ඒ මනුස්සයා දන්නේ නැහැ අන්තිමේදී වෙන්නේ පැහැදිලි නේද අපි මොකක් හරි වෙන භාෂාවකින් අපි හිතන්නකෝ ජපන් භාෂාවෙන් මොකක් හරි ඕක කියනවා. ඕක අපේ අපේ කෙනෙකුට කියනවා කියලා ඉතින් ඒ මනුස්සයා සතුටු වෙන්නේ මොකද්ද දන්නේ අරයා කිව්වා කියලා ඉන්නවා. ඒ වගේ එකක් වෙනවා අපි දැන් ඒ ගාතාව කියලා නිකන් ඉදීමේ. ඒ ගාතාව කී ඒවා දැන් සම්ප්‍රදායට ඒ කියන්නේ ඒ කාලේ සිද්ධ ඒ කාලේ තිබ්බ භාෂාව හින්දා ඒ භාෂාවෙන් මේ පින ඥාතීන්ට ඒවා මේ පුණ්‍යයන් භාවෙන් ඥාතීන් සැපවත් වේවා කියලා කියපු අවස්ථාවේ තියෙනවා. එතකොට ඒක අද අපි ඒ ગાත ටික කියලා හරියන්නේ ඒ ગાත ටික කියන අර ඒක ඒකත් හරියට මෙන්න මේ වගේ. අර වතුර එක වක් කරන එක වගේ තමයි. ඒ වතුර එක වක් ඕනනම් වතුර එක වැක් කරුවට කමන්නේ නැහැ. ඒක පෙන්වන්න සිම්බල් එක වගේ වතුර එක වැක් කරුවට කමන්නේ හැබැයි අපි මේ චේතනාව පිහිටවලා ඒක කියන්න ඕනේ. අපේ හිතෙන් ඒ මේ පින මියගේ ඥාතින්ට ඒවා ඒ පින් බලෙන් ඒ අය සූපත් ඒවා කියන එක අපි කියන්න ඕනේ. එතකොට ඒකෙන් යමක් වෙනවා නම් වෙන්නේ ඒ විදිහට. පැහැදිලි නේද? ඒක පාලි ගාතාව කියීමෙන් මොකුත් වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට දැන් වෙන්නේ අපි අර පාලි ගාතාව වතුර එකක් කරලා පාලි ගාතාව ටික කියලා වැඩේ හරි කියලා හිතන් ඉන්නවා. එතකොට අන්තිමේදී යා චේතනාවල් පිහිටවන්න ඕනේ වගේ චේතනා පිහිටවලත් නැහැ. පින් අනුමෝදා වීම කියන එක දන්නේ නැහැ. සමහරලාට අර പ്രേත ලෝකේ හරි පින් අනුමෝදා වෙන්න තැන ඉන්න කෙනා දන්නේත් නැහැ මේක මොකද්ද කිව්වේ කියලා. එයා දන්නෙත් නැහැ. හතර පීරි කතාවක් වගේනේ. අන්තිමේ ඒ කියන්නේ කියන මිනිස්සයා දන්නෙත් නැහැ, අහන මිනිස්සයා දන්නෙත් නැහැ, මොනවත් දන්නේ දෙපැත්තටම කිව්වා. එහෙම එකකට යනවා. පැහැදිලිද ලක්මාල? ඒවයි ස්වාමිනාස බොහොම පැහැදිලි. මම ඒවා මේ ගරහනවා පහත් කරනවා නෙමෙයි. මම කියන්නේ අර්ථය ඉස්මතු කරගන්න. අමතරව අර වතුර එක වැක්කිරුවට කමක් නැහැ. ඒකත් වක් කරන්න ඕන නම් හිත තව පිටසැකයක් වගේ තියෙනවනම් අපි પરම්පරාවෙන් ගෙනාවු එක මේක නිකන් මේක නොකරොත් හරි නෑ වගේ හැඟීමක් තියෙනවා ඒකත් කරන්න. ඒ වගේ මේ ગાත ටික නොකිව්වොත් හරි නෑ වගේ හැඟීමක් තියෙනවා ඒක කරන්න. හැබැයි අර අර්ථාන්විත දේ කරන්න ඕනේ. එහෙමයි. මූලික චේතනාව පිහිටවල වෙන්න ඕනේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඒක නැතුව අර මොනවා කරත් වැඩක් නෑ. අර අර්ථාන්විත දේ කරලා ওই ටික නොකරත් කිසි ප්‍රශ්නකුත් නෑ. කරන්න ඕන දේ සිද්ධ වෙන්න ඕන දේ එතන හදන්න ඕන හේතුඵල දාම හදලා ඔය වතුර වක් කරන එකයි ગાතා කියන එකයි නොකර හිටියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කාලෙත් අමුතුවෙන් ગાතා කිව්වේ නැහැ. ඒ කාලේ තිබ්බ භාෂාවේ තියෙන වාක්‍ය තමයි ඔය තියෙන්නේ. ඇත්තට මේ දුක හිතෙන්නේ නැද්ද? මට නම් එහෙම බලනකොට මිනිස්සු ගැන දුක හිතෙනවා අනේ මේ බෞද්ධ අය ඉන්න තැන කියලානේ. ඒ කියන්නේ වෙන කෙන සම්පූර්ණයම කරන එක එතකොට අර දැන් ඔයි ටිකන අපි දකින්න හැම තැනම එතකොට ති සම්පූර්ණ එක අර බිල්ඩක් වෙලා තියෙන නිකන් ට්‍රඩිෂණ එකක් විතරයි දිනේශ ඇවිල්ල තියෙන්නේ පව් කියලා හිතනවා දේවාලේ ඒ අර ඒ අර අරුව බඳින වැඩේම තමයි ඒ වගේම තමයි ඒක එතකොට ඒ දේව පූජාව සාර්ථක වෙන්නේ ඒකෙන් කියලා හිතන් ඉන්නවා අන්තිමේදී බාලෙක්ව ගැට ගහන්න ඕනේ දේව පූජාව තියන්න. ඒකෙන් තමයි දේව පූජාව දෙව බාරගන්නේ කියලා තමයි හිතන්නේ. එහෙනම් ඉතින් ඕන් ඕක ඕම කාරණාවක් ඇත්තට මේ ධර්මදේශනාවල වැදගත්කමත් ඕකමයි. ඉස්සරත් අපි අපිට අපිටත් මුලින්ම වයසට තේරුන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියලා. පස්සේ එතෙන්ට අදාළ හේතුඵල දහම් ටික ඒක වැටහිලා ඒ කාරණුත් එක්කලා බලනකොට තේරෙනවා මේක මේ මේක වෙන්නේ මේකයි. සිද්ධ වෙන්නේ මේකයි. ඒ වුණාට අපි වෙනම දේවල් ටිකක් හිතන් ඉන්නවා. හාමුදුරනේ මේ අර කමෙන්ට් එකක් අර මං හිතන්නේ ආකාශට්ටාච කියලා අපේ දෙවියන්ට පින් දෙන ඒවත් මං හිතන්නේ ඔක හැදිලා තියෙන්නේ මං හිතන්නේ පොළොන්නරු යුගයේ කියලා මට මං මං මං මට අහලා තියෙන්නේ. ඔව් ඒ ආකාශට්ටා කුම්මට්ටා කියන ගාතාවල් ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. දැන් අර දැන් ඉදන් මේ ඥාතීනම් ඕතෝ සුඛිතාවතු ඥාතයෝ කියන ගාතාව තියෙනවා. ඒක තියෙනවා විමාන වත්තු වල පළවෙනියටම ඒ කියන්නේ මොකද්ද ඒක තියෙන්නේ කාට හරි මතකද? මොකද්ද අර්ධේ පාලි මේ මතකනේ තිරෝ කුඩ සූත්‍රය. තිරෝ කුඩ සූත්‍රය කියලා තියෙනවා. කුද්දක නිකායේ. කුද්දක නිකායේ අර මේ පළවෙනි පොතේ තිරෝ කුඩ සූත්‍රය කියලා තියෙනවා. අන්න තිරෝ කුඩ කියන්නේ බිත්තියෙන් එහා පැත්ත. ගැන වදාළ දෙසම කියලා. ඒතකොට ඉතින් අමනුස්සය ඇවිල්ලා බිත්තියෙන් එහා පැත්තේ ඉඳලා තියෙනවා. ඒ ගැන විස්තර කරගෙන තමයි යොක් කරන්නේ. එතන ඒ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතාවන්ත ඥාති කියන ගාතාව තියෙනවා. ඊට පස්සේ උන්නමේ උදකම් වට්ටන් යතානින්නම් පවට්ටි ඒවමේ ඊතෝදින්නම් පේතානම් උපකප්පති කියන ඒ ගාතක් තියෙනවා. ඒ ගාත තියෙනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාතං අනුමෝදිත්වා චෙන් රක්කන් සාසනං කියන ඒ ගාතාවල් නැහැ. ඒවා සූත්‍ර පිටකේ නැහැ. ඒකේ අටුවාවෙත් කොහේ හරි තියෙනවා මම නම් දැකලා නැහැ. මම නම් දන්නේ දැකලා නැහැ. ඔය හරි තැනක සැඟවිලා තිබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. කෙසේව ඒවා පහු කාලිනව හැදිච්ච ગાතා. එතකොට ඒකත් ඒ කාලේ ඒ කියන්නේ ඕකේ අර මේ පාලි දැනුමෙන් ගොඩාක් දක්ෂ ඒ කියන්නේ මිනිස්සු දැන් ඒ කාලේ අපි තුම අනුරාධපුරගේ පොළොන්නරුවේ අර හොඳට බුද්ධ ශාසනයේ බැබළලා තියෙන කාලේ පාලි දැනුමෙන් හොඳ දක්ෂයි. දැන්ටත් ওই ස්වාමීන් වහන්සේලා පාලින් දැන් අපි ওই ගාතාව කියනකොටම අපිට අර්ථ එනවනේ. දැන් මම පාලි දන්නේ මහා දක්ෂයෙක් නොවුනත් මේ ආකාසට්ටා චුම්මට්ටා කියන්නේ මේ මේ මෙන්න මේ මේක මේකේ තේරුම මේකයි කියලා එයාගිට අර්ථ එනවා. එතකොට ඒ අය ඒ අර්ථයේ පහසුව පිණිස සකස් කරගෙන ඒකෙන් කියනවා. මොකද ඒකේ අර්ථය එයාට ඒ වචන කියනකොට ඒ අර්ථය එනවා. හරියට සිංහල කෙනෙක් ඉංග්‍රීසි භාෂාව කතා කරනවා වගේ. සිංහල කෙනෙක් ඉංග්‍රීසි භාෂාව හොඳට පුරුදු වෙලා ඒ භාෂාවෙන් කතා කරනකොට එයාට ඒකේ අර්ථය එනවා. ඒ හින්දා එයා ඒ භාෂාවෙන් කතා කරලා ප්‍රශ්නයක් නැහැ. එයාට අර්ථය තේරෙන හින්දා. අර ගාතාවල් පස්සේ තියෙන ඒවා, පස්සේ හදාගත්ත ඒවා. ඒවා කියන්න එපා කියන එක නෙමෙයි කිව්වට කමන්නේ හැබැයි අර්ථේ නැතුව කියන එකේ කිසිම තේරුමක් නැහැ. අර්ථ නැතුව කියන එකේ කිසිම තේරුමක් නැහැ. දැන් අපි අපි මෙහි හවස බුද්ධ වන්දනා කරපුවාම දැන් අර දැන් වෙන කාත් එක්ක හරි කරනකොට ඒ වගේ සමහරලාවට මම කරන්නේ මං සිංහලෙන් කියන්නේ. මේ රැස් කළා වූ පින දැන් අපි කරනවා සමහරලාවට මේ හවස දැන් බුද්ධ වන්දනා ඊයේ බුද්ධ වන්දනා කරනකොට එතකොට ඒ කියන්නේ මුලින් අර ඊට පස්සේ බුද්ධ වන්දනා කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාවක් කරලා ඊට පස්සේ එහෙම කරලා ඊට පස්සේ පින් අනුමෝදන් කරලාදී රැස් කළා වූ සියලු පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් වේවා කියලා මේ සිංහලෙන් කියන්නේ. සියලු දෙවියෝ මේ පුණ්‍යානුභාවයෙන් ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වෙදෙත්වා. ඊට දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණය අපට සලසා දෙත්වා දෙවියෝ ධර්ම අවබෝධය පිණිස මේ පින උපකාර කරගනිත්වා කියලා සිංහලෙන් කියන්නේ. මම පාලියෙන් කියන්නේ ඒ ආර්ථ දැනගත්තත් ඉතින් දැන් අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වුණා කියලා අපි කතා කරන්නේ සිංහලෙන්නේ නේ. අපිට සිංහලේ තව අපිට අපිට හදවතට සමීපයිනේ අර්ථ. ඊට පස්සේ ඒ විදිහටම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා මේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ අයගේ පරලෝක ජීවිත සූපත් වේවා සැපවත් වේවා සාපිපාසාදී දුක්ගිනි නැත්තන් දුරු වේවා ආවා සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලබත්වා කියලා වල ඥාතියට පින් අනුමෝදන් කරනවා. ඉදම් මේ ඥාතිනම් ගාතාව මම කියන්නේ ඒක. ඊට පස්සේ ඊළඟට පින් අනුමෝදන් කරනවා දවසේ දානේ දායකත්වයේ සැපේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. දානේ සකස් කළ පිළියෙල කර පූජා කරපු අයට ඊට පස්සේ දම්සක් කරන සේනාසනේ කුටි සෙනසුන් ආදී ඉදි කරන්න කාලය ශ්‍රමයේ ධනය කැප කර සියල්ලෝටම මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් වෙන්න චිරජීවනයත් වෙන්න සුඛ සම්පත් අත්කරගන්න ධර්මාබෝධය පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා කියලා කියනවා. ඕක තමයි පින් අනුමෝදන් කිරීම අපේ. ඒකේ අවශ්‍ය අර්ථ ටික තියෙනවා. පැහැදිලි නේද? එහෙම අර ગાත කිව්වට කමන්නේ අර්ථය හොඳටම හිතට සමීප කෙනෙක් ගාත නැති වුණා කියලා කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ආ මොකක්ද අහන්නේ? අපි මේ මාතෘකාවේ වටේ ටිකක් කතා කරන්නේ ප්‍රතිග්‍රාහකගේ පැත්තෙන්. ඒක හැබැයි පැහැදිලි නේද? ඒක ලොකු දෙයක් නැහැ. එතකොට ඒකේ ඔකටිය අර කාරණාවක් මතක් කරගන්න ඉන්දක දෙවියන්ගේ අංකුර දෙවියන්ගේ කාරණාව මම ඒකත් කියලා අවසන් කරන්න. එතකොට ඒ බුදුරයන් වහන්සේ තවසා දිව්‍ය ලෝකයට යනවා දෙවරුන්ට අභිධර්ම දේශනා කරන්න. ඒ වෙලාවේදී ළඟ ළඟ හිටපු දෙවියෝ ටික මුලින් රැස් වෙනවා. තවතිසාවේ. එතකොට තමයි ඉන්දක දෙවියෝ අංකුර දෙවියෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවින් ඉඳ ගන්නවා. ඉඳගත්තර පස්සේ ටික වෙලා කරනකොට දැන් බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වල දෙවිවරුන්ට තමයි මේ ධර්ම දේශනාව කරන්න එන්නේ. දැන් මිනිස්සයෝ තව මනුස්ස ලෝකෙක ඉන්න අයත් එක්ක සම්බන්ධ නැති වුණාට අපි දෙවිවරු දෙවිවරුත් එක්ක සම්බන්ධයි. මේ දසදහසක් සක්වල දෙවිවරු එකිනෙකා සම්බන්ධයි. එතකොට දසදහසක් සක්වලින් දෙවිවරු එතෙන්ට එකතු වුණා කියනවා. පැහැදිලිද මේ දැන් අපේ තවුසාවේ අපේ දිව්‍ය ලෝකේ හැයේ ඉන්න කට්ටිය විතර නෙමෙයි මේ වගේ 10000ක ඉන්න කට්ටිය එකට රැස් වෙලා රැස් වෙනවා දෙව්වරු මිනිස්සුන්ගේ එහෙම සම්බන්ධයක් නැතුණා දෙවුරුන්ගේ එච්චර සම්බන්ධයක් තියෙනවා. ඒ දෙවුරු ටික සම්බන්ධ වෙනකොට ඒකේ ප්‍රබල ප්‍රබල දෙවුරු එනකොට අර ඉන්දක දෙවියෝ එතනම ඉඳන් ඉන්නකොට අංකුර දෙවියන් ටික ටික ටික ටික පිටිපස්සට යන්න වෙනවා කියනවා. දැන් අදට වුණත් එහෙමයි නේද? අර මං යාර එක්කෙනෙකුට කිව්වා දැන් හිතන්නකෝ ලංකාවේ අපි හිතමුකෝ ලංකා අපි හිතමු ලංකාවේ කෙනෙක්ගේ කාගේ හරි කොයි රටක හරි ලංකාවේ කියමු ලංකාවේ කෙනෙක්ගේ ගෙදරකට අපි හිතමුකෝ ඇමරිකාවේ ජනාධිපති මොකක් හරි යාළුවෙක් එයාගේ දන්න යාළුවෙක් ඒ හින්දා ඇමරිකාවේ දැන් ඉන්න ජනාධිපති මෙයා ගෙදරට ආවා කියලා හිතන්නකෝ ගෙදරට ආපුවම දැන් මුලින්ම කවුද රැස්වෙන්නේ ගෙදර ඉන්න මිනිස්සු ටික කතා කරනවානේ ආ මේ මගේ මෙයා මෙයා පුතා කිය කිය එක පෙන්නන් ඉන්නවා ඔහොම ඉන්නකොට හිතන්නකෝ මම නිකන් උදාහරණ උපමාවක් කියන්නේ ඕක කරන් ඉන්නකොට මේ ලංකාවේ ඉන්න ඇමතිලායි ජනාධිපති ඔතෙන්ට ආව කියලා හිතන්නකො. එතකොට මොකද වෙන්නේ? පවුලේ හිටපු කට්ටිය ටට්ටක් ගාලා පිටිපස්සට ගිහිල්ලා අර ලංකාවේ ජනාධිපති ඇමතිලා ඉස්සරහට යනවා අරයා ගාවට. අර මේ කට්ටියට හිමීට අඩියක් පිටිපස්සට තියන්නවා. ඔහොම ඉන්නකොට ඉන්දියාවේ ජනාධිපති අගමැති තව ඇමතිලා දෙන්නෙක් ආව කියන්නේ කොතෙන්? එතකොට ලංකාවේ ඇමතිලා දෙතුන් දෙනෙක් එහෙට මෙහෙට වෙලා අර ඒ කට්ටිය තව ළඟට එනවා. ඔය ඔහොම අර ප්‍රබලතාවය අනුව කට්ටිය විස්ථාපනය වෙනවානේ. ඒක ලෝකේ පවතින ධර්මතාවයක්. ඕක දෙවිවරුන්ගේ අපිට වඩා අධිකයි. අපේ නම් මේ කය විතරනේ පේන්නේ දෙවිවරුන්ගේ අර අර ඕවර එකත් එක්කලා ආලෝකයත් එක්ක තියෙන හින්දා අනික් කෙනාව නිකම් අයින් වෙනවා වගේ එකක් වෙනවා. අය අර එනකොටම තේරෙනවා මෙයා කවුද මං කවුද කියන එකේ වෙනස පේනවා මේ බලපු ගමන් ආයේ කටින් මොනවා කියලාත් වැඩක් නැහැ. ප්‍රබලතාවේ. එතකොට ඒකින්ම අරයා නිකම්ම අයින් වෙනවා වගේ එකක් වෙනවා. ඒ වගේ දෙවරු එතකොට අර අංකුර දිව්‍ය පුත්‍රයා ටික ටික ටික ටික ඔහොම පිටිපස්සට පිටිපස්සට ගිහලා අන්තිමේදී බණ පටන් ධර්ම දේශනාව පටන් ගන්නකොට මේ යොදුන් 12ක් කියන්නේ යොදුනක් ඇතැම්ම 10ක් යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක් වගේ කියන්නේ කිලෝමීටර් 120ක් ඈතින් හිටියේ කියනවා. බුදුරණාහිගේ ළඟ හිටපු කෙනා. එච්චර දෙවරු පිරලා. එච්චර දෙවරු පිරුණා කියනවා. ඊට පස්සේ බුදුරණාහිසේ මම මෙතනදී මේ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් දාන විපාකයේ ප්‍රබල වෙන කාරණා මේ ඇයට ඉස්මතු කරන්න ඕනි කියලා. <clears throat> දැන් අර ඉන්දක දෙවියෝ එතනමයි. ඊට පස්සේ අංකුරගෙන් අහනවා අංකුර ඔබ මනුස්ස ලෝකයේදී මේ විදිහට මහා දාන දුන්නා නේද? ඔය මොකද පිටිපස්සට ගිහිල්ලා කියලා. එතකොට එයත් අර වගේ අර වේලාම් බ්‍රාහමණයා වගේ මහා සල්ලි තිබුණ මිනිස්සේ රජ කෙනෙක් වගේ. ඊට පස්සේ මේ සංජීව මයික් අනවශ්‍ය ඒවා ඔෆ් කරන්න. මේ ඊට පස්සේ ඒ ඒකෙදී කියනවා එයත් ඔය වගේ දානයක් දුන්නා කියනවා. ඒ දානේ අර අරක් කැමියෝ කියලා අර කියන්නේ අපි චෙෆ්ලා කියලා කියන්නේ. චෙෆ්ලා. චෙෆ්ලා හිටියා කියනවා 3000ක්. ඒ දානේ. අවුරුදු ගාණක් දුන්න දානේ. අවුරුදු දහස් ගාණක් කියලා කියන්නේ. අවශ්‍ය වැඩි කරේ චෙෆ්ලා හිටියා කියනවා 3000ක් හිටියා කියනවා දානේ. ඊට පස්සේ 12000ක් හිටියා කියනවා මේ දානේ උයන්ඩයි බෙදණ්ඩයි. 12000ක් හිටියා කියනවා 60000ක් අය දර පැලුවා කියනවා දාන්නට 60000ක් දරු පෙරෝගෙන තව 12000ක් හිටියා කියනවා දානෙට අවශ්‍ය මේ කුළු බඩු එලෝරු කපන්න ඒවට තව 12000ක් හිටියා කියනවා ඔන්නෝම විස්තර තියෙනවා හිතලා බලන්නකෝ මේ දෙන්න පුළුවන් දානයක්ද කියලා අපිට ඔහම එක දවසක්වත් දෙන්න බෑනේ එක දවසක්වත් දෙන්න බෑ ඉතින් මේක මේ විදිහට මෙයා අවුරුදු දහස් ගණක් දීලා එක දිගට දාලා දීලා තියෙනවා එහෙම දුන්න කෙනා තමයි මේ දාන විපාක විදියට දිව්‍ය ලෝකෙ ගිහින් තියෙනවා ගිහිල්ලා ඒත් අර පිටිපස්සට යන්න උන අච්චර එතන ඉන්දක ඉන්දක දෙවියෝ කියලා කියන්නේ අනුරුද්ධ මහරතන් වහන්සේට බත් ඇඳක් පූජා කරලා. එච්චරයි. එයාගේ පින. එයාගේ ආශේ වර්ණයේ සැපේ බලය අච්චර අධිකයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකවල දහස් දහසක් එක්ක දෙවිවරු එක්ක ප්‍රබල අයත් එක්ක එකට ඉන්න පුළුවන් තරමට එයාගේ ආශේ වර්ණයේ සැප බලය අධිකයි. මොකද රහතන් වහන්සේ නමකට 80 මහා ශ්‍රාවකයෝ වගේ මහා බල සම්පන්න රහතන් වහන්සේ නමකට දානයන් දා පූජා කරනවා. ඒකෙත් අර මම එකයි ඉස්මතු කරේ එතනත් දැන් එයා අනුරුද්ධ මහරතන් වහන්සේ ගැන මහා පැහැදීමෙන් තිබ්බනම් පැහැදීමක් තිබ්බනම් බුද්ධාසන ගැන කවදාකවත් බත්තෙන්ද පූජා කරලා නිකන් ඉන්නේ නැන්නේ නේද බත්තෙන්ද පූජා කරලා නිකන් ඉඳීද බුද්ධාසනයේ අනුරුද්ධ මහරතන් වහන්සේ ගැන මහා පැහැදීමක් තිබ්බනම් එතකොට එහෙමවත් ඒ තිබිලා නැති කෙනෙක් අර මට පේන හැටියට අර ස්වාමීන් වහන්සේලා පින්ඩපාචාරිකාවේදී සමහරවල් කෙනා කවුද කියලාවත් දන්නේ නැතුව මේ අර මිනිස්සු බෙදෙන හින්දා මෙයත් ඔන්න මාත් එහෙනම් අද ගිහින් දාන ටිකක් බෙදන්න ඕනේ කියලා බත් ඇඳන් බෙදලා ඇවිල්ලා. නේ නැත්තම් තෙහින් පිළිම දාන්නට වඩම්මලා හරි පන්නම් ගිහිල්ලා හරි දාන දෙනවනේ. එතකොට එහෙම එහෙම දුන්න දාන. එතකොට මහා හිත පිරිසුදු කරගෙන බලවත් කරගෙන සද්ධාවෙන් එහෙම දීපු දානිකුත් නෙමෙයි. ඒකට කියන්නේ chance එක කියලානේ. ඒකට කියන්නේ chance එක. එයාගේ. ඒක ඉතින් ඒ වාසනාව. ඉතින් ඒ දානේ විපාකෙ පෙබරලා තියෙන අර බත්තැන්ද අරයාගේ අවුරුදු අර දහස් ගාණක් 12 ඒ කියන්නේ ලක්ෂයක් විතර මිනිස්සු දාලා දුන්න දානකට වඩා. ඒකයි මම ඔබට කිව්වේ අසංකේය අපමෙයයි කියලා බුදුන් වහන්සේ වචන පාවිච්චි කරන. අපි ඊළඟ දේශනාවේදී ඒක ගැන කතා කරමු. මේ ඒ කියන්නේ සැබවින්ම මාර්ගඵලලාභී කෙනෙක් හම්බුනොත් රහතන් වහන්සේ නමක් හම්බුනොත් කියන්නේ ලොකු දෙයක්. මාර්ගඵලලාභී කෙනෙක් හම්බුනත් ඒ දානේ අසංකේය අපමෙය විපාක වලට යනවා. සංකේය අපමෙය විපාක වලට යනවා. ඒක ඒකයි ඒ කාරණා. මට ওই දේශනාව සම්බන්ධයෙන් ස්වාමින්වහන්ස නමකුත් කතා කරා. කතා කරලා කිව්වා ස්වාමින්වහන්ස මගේ හිතෙත් ওই සැකේ තිබ්බ කිව්වා මේ මං කාටවත් කියන්න ගියේ නැහැ කිව්වා ඕක. වැඩිමල් සාසන මම බොහොම ගුණවත්. උනාස කියනවා මගේ හිතෙත් සැකයක් තිබ්බ කියනවා අපි දැන් මේ සංඝයා උත්සාහ කියලා දානි පූජා කරනවා. පූජා කරලා මිනිස්සුන්ටත් එහෙම පූජා කරන්න කියලා කියනවා. ඒකේ කිසි වරදක් නැහැ. ඒක හරි. හොඳයි ඒක. කරන වැඩේ හැබැයි අපි හිතනවා එතකොට සංඝයා උත්සාහ දුන්න දාන්නට මේක සමාන වෙනවා කියලා හිතනවා. ඇත්තටම ඒ කාලේ හිටපු අයට. ඒ කාලේ මහා ආර්ය මහා සංඝයාට ලැබුණු දුන්නා නම් දානේ ඒකට සමාන වෙනවා කියලා හිතනවා. එතන වැරද්ද තියෙනවා. ඊට පස්සේ ඒ ශාන්සි කියනවා ඒ උනාට මගේ හිතේ ඔහොම කිව්වට මගේ හිතේ සැකේ තිබුණා කියනවා මේ ඒ උනාට එහෙම වෙන්න බෑ නේද? එහෙම කොහොමද වෙන්නේ? එහෙමනම් මේ මිනිස්සුන්ට මේ මෙහෙම මේ පෙරේත වෙලා මෙහෙම මේ අර ඒ වගේ ජීවිතවලට යයිද කියලා. පැහැදිලිද? ලංකාවේ සාමාන්‍ය බැරණ බෞද්ධයගෙන් බුද්ධ පූජා තියලා නැද්ද කට්ටිය? සාමාන්‍ය ගත්තොත් උපාසකම්මලාට එහෙමේ දානි දීලා නැද්ද? කී පාරක් දීලා සංඝයා උස්සා කියලා කී පාරක් දීලා ඇද්ද? එතකොට කොහොම ඒ කටට විපාක තියෙන්න ඕනද? පැහැදිලි නේද? එහෙම කෙනෙක් പ്രേත ලෝකේ නිකන් දුර්වල වෙලා ඉපදෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? එකක් එයාගේ දායක පැත්තේ විසුද්ධියටපත් කරන්න පස් කරගන්න බැරිව මානසිකත්වයේ ඒක දන්නේ නැහැ. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ප්‍රතිග්‍රාහකයා මේ ප්‍රතිග්‍රාහකයා සැබවීම ලැබෙන්නේ. දක්ෂිනාර විදියට දක්ෂිනාව පිරිසුදු කිරීමේ හැකියාව තියෙන මාර්ගඵලලාභී ප්‍රතිග්‍රාහකයෙ ලැබෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් ওই කාරණා හොඳට තේරුම් ගන්න. එතකොට ජීවිතේට එහෙම කෙනෙක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. ඉතින් හොයන්න බෑ. කවුද කියලා හොයන්න බෑ. අර කතාවක් තියෙන්නේ අවුරුදු එක මිනිසෙක් වයසක මිනිස්සෙක් රහතන් වහන්සේ නමක් පිටිපස්සේ ඒ උපස්ථාන කරගෙන ඒ රහතන් වහන්සේට ආවතේව කරන් ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 12ද 20ද කොහෙද? ඒ ඊට පස්සේ එකපාර රහතන් වහන්සේව ඉස්සරහින් වඩිනවා. පිටිපස්සේ යන ගමන් අහනවා ස්වාමීනි මේ රහතන් වහන්සේලා කොයි වගේද කියලා අහනවා. ඊට පස්සේ රහතන් වහන්සේට අර අනුකම්පා හිතනවා මේ මිනිසයා ගැන කියන්නේ මේ මිනිසයා මේ මේ කියන්නේ දැන් අර එහෙම අහනු හින්දා ඊට පස්සේ රහතන් වහන්සේ කියනවා මේ මේ මොකද එයාගේ නම කියලා කියනවා මේ සමහර මිනිස්සු රහතන් වහන්සේලාට අවුරුදු 20ක් විතර උපස්ථාන කරගෙන පිටිපස්සෙන් ගියත් රහතන් වහන්සේලා නම් හොයන්න බෑ කියනවා. ඒක හරිය දුෂ්කරයි කියනවා. එහෙම කිව්වත් ඒ මනුස්සයාට තේරුන්නේ නැහැ කියලා. ඒ කාරණා. පැහැදිලි නේද? එහෙනම් සැබෑ මාර්ගඵලලාභයෙන් හොයන්න බෑ. සැබෑම කෙනෙක් සැබෑ මාර්ගඵල ලැබුවාම එයා බොහොම බොහොම සාමාන්‍ය. දැන් අපිට ඒ ධර්ම ඒ දුන්න ගුරුවරයා ඒ මාර්ගඵලලාභී කෙනෙක්. ඒකාන්තයෙන් මාර්ගඵලලාභී කෙනෙක් මාතරේ ස්වාමීන් වහන්සේ බොහොම සාමාන්‍යයි එතකොට. කිසිම වෙනසක් නැහැ. වෙනසක් නැහැ කියලා කියන්නේ එකම වෙනස තියෙන්නේ ධර්ම කියන්න ගියපුවාම හිතා ගන්න බෑ කොහොමද කියන්නේ කියලා. එච්චරයි ඒ කියන්නේ යාගේ පටිභාණය ඒ කොහොමද කියන්නේ කියලා ඒවල හිතා ගන්න බෑ. එයින් මෙහා කිසිම වෙනසක් නැහැ. බොහොම සාමාන්‍ය විදිහට අපි පළවෙනි දවසේ හම්බෙන්න ගියපුවාම හිතන්නකො භික්ෂුන් වහන්සේනවා පළවෙනි දවසේ තව භික්ෂුවක් හම්බෙන්න ගියපුවාම මේ මේ ස්වාමීන් වහන්සේ ආවේ පැම් පහසු වෙන්න වැවක් තියෙනවා. පැම් පහසු වෙන්න හවස පැම් පහසු වෙන්න ආපු ගමන් සබම් පෙට්ටියත් අරගෙන ලේන්සෝකුත් අරගෙන අංශකඩේ කියලා එකක් තියෙනවා. අපි ආරණ්‍ය ඇතුළේදී අඳිනවා මේ අංශකඩේ කියලා නිකන් සිවුර අඳන ඇඳලා සිවුර වෙනුවට උඩින් නිකන් පොඩි ෂර්ට් එකක් වගේ නිකන් අත එක පැත්තක් නැති එකක් ඔන්නෝම එකක් අඳිනවා. එක නිකන් රෙදි කෑල්ලක් උතුරු සළුව වගේ එකක් එක එකතු කරපුවා. ඕකක් ඇඳගෙන තමයි මාව හම්බෙන්න ආවේ. ඇවිල්ලා ඉඳගත්තා. ඊට පස්සේ ඇයි ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ මං ඉතින් මං කරුණු ටික කිව්වා. ඊට පස්සේ කිව්වට පස්සේ තමයි පොඩි කාරණා දෙයක් කියලිවලා මං දේශනා අහන්න එකක් තියනවාද කියලා අහලා දේශනා ටික මට දුන්නේ. ඉතින් එහෙම. එතකොට අර ඒ ඇඳුමෙන් පුද්ගලයාගේ විදිහේ මයින්ඩ් ගියා නම් මොකවත්ම බෑ. ඊට පස්සේ දාන ශාලාව විදිහ සමහරලාවට අනිසංසත් එක hina වෙනවා. සමහරලාට කියන්නේ ඒ කියන්නේ වැරදි විදිහට යන්නේ එක ගාන hina වෙලා සමහරට පොඩි විහිළුවක් වයිත් කරන අවස්ථාවල් මම දැකලා තියෙනවා. හැබැයි අර කට්ටිය ගෞරවෙත් තියෙනවා ගානට ඒක ඒ ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදියට කට්ටියට විහිළු කරගෙන එහෙම දෙන්නේ නැහැ. හැබැයි කට්ටියට සැහැල්ලුවෙන් තමන්ගේ ප්‍රകൃතියෙන් ඉන්න කියලා තමයි හැම වෙලාවෙම කියන්නේ. එතකොට කෙනෙක් සැබෑවට කෙනෙක් සැබෑවට මාර්ගඵලලාභී නොවි මාර්ගඵලලාභී කියලා හිතාගත්තාම එයා එහෙම් පිටින්ම රඟපාන්න ගන්නවා ඊට පස්සේ. ඇයි දැන් එයා හිතන් ඉන්න එක දැන් තියාගන්නත් එපෑනේ. එයා එතකොට ඒ චරිතයට ගැලපෙන විදිහට එයා රඟපාන්න ගන්නවා. එහෙම අයත් අපි දැකලා තියෙනවා. එතකොට එයා අමුතු අමුතු වෙලා. අමුතුයි. ඒක රඟපානවා. ඉතින් ටික කාලයක් කරන්නේ රඟපෑම් කරගන්න බැරි වෙනවා. ඇයි හැමදාම ඔක රඟපාන්න පුළුවන්නේ? ඉතින් ඇත්තටම කෙනෙක් මාර්ගඵලලාභී වෙනකොට එයාගේ එයාගේ ප්‍රകൃතියටම බහිනවා. සාමාන්‍ය විදිහටම යනවා. එකම වෙනස තියෙන්නේ ධර්මය ධර්මතාවයන් විස්තර කරන්න ගන්නකොට ඒ විස්තර කරනකදී අපිත් පුදුමයටපත් වුණා මේ මේක කොහොමද කොහොමද මේ සාමිනාත් මේ විස්තර කරන්න කියලා. මේක කොහොම මේක කොහොමද මේක වැටහෙන්නේ කියලා. හිතා ගන්න බැරි තැනකින් යනවා. ධර්මතාවයන් වැටහෙන්නේ. එච්චනින් විතරයි. නේද? කෙනෙක්ගේ ප්‍රඥාව මෙනිය හැක්කේ බුදුරණාහි දේශනා කරනවානේ කෙනෙක්ව කෙනෙක්ගේ සීලය මැනිය හැක්කේ එයාගේ බොහෝ කාලයක් එයාත් එක්ක එකට ඉඳලා කියනවා. කොහේ එයාගේ සීලය කියන්නේ මෛත්‍රී උපේක්ෂාව ආදී ගුණ එයාගේ කොහොමද ඒ ස්වභාවය කියන එක ඒ බොහෝ කාලයක් එයාත් එක්ක එකට ඉඳලා කියනවා ඒක තේරුම් ගන්න පුළුවන් ඒකත් බුද්ධිමත් කෙනෙක්ට විතරයි කියනවා. කෙනෙක්ගේ වීරිය කියන එක අකුසල් ප්‍රහාණය කරන්න කුසලයේ උපදවන්න හැකියාව කියන එක මයින්ද තියෙන්නේ ප්‍රශ්නයක් වුණාම කියනවා. ගැටලු වෙනකොට කියනවා. එතකොට මේ ප්‍රශ්න ගැටලුවේ හම් වෙන්නේ අපි වැටෙන්නේ. අපි අකුසලයට යන්නේ. එතකොට ඒ වෙලාවේදී යා කොච්චර ඒක දරාගෙන බොහොම සැහැල්ලුවෙන් යනවද කියන එක මත කියනවා වීරිය මෙයාට වීරිය කියන එක සැබෑවටම තියනවද නැද්ද කියන එක හොයන්න වෙන්නේ. ඒකත් බොහෝ කාලයක් ඇසුරු කරලා කියනවා. ඒකත් නුවණ තියෙන කෙනෙක්ට විතරයි අඳුරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ කෙනෙක්ගේ ප්‍රඥාව කියන එක මයින්ඩ් පුළුවන් වෙන්නේ එයාගේ කොච්චර වැටහීම් ශක්තිය කියන එක සාකච්ඡා කිරීමෙන් කියන ධර්මයේ සාකච්ඡා කිරීමෙන් කියනවා ඒකත් බොහෝ කාලයක් කරලා ඒකත් නුවණ තියෙන මනුස්සයෙට විතරයි කියනවා. පැහැදිලි නේද? එයින් මෙහා අපිට මයින්න බෑ. දැන් මාර්ගඵලලාභයෙන් මයින්න බෑ. ඒ කට්ටිය ප්‍රකෘතියකට යනවා. ඒ කියන්නේ ඒ සාමාන්‍ය සිත් තියෙන විදිහටම යනවා. බොහොම සැහැල්ලුවෙන් සැපෙන් ජීවත් වෙනවා දකිනවා. ප්‍රශ්න ගැටලු වගේ සැහැල්ලුවෙන් සැපෙන් ජීවත් වෙනවා දකිනවා. ඒතර එක එක ස්වාමීන් වහන්සේදී කිව්වා මේ එක කාරණාවකදී මොකක් හරි මිනිස්සුන්ට කියලා ඒ කියන්නේ බණ කියන ගොඩාක් පැය ගණන් සමහරවල් ධර්ම දේශනා කරනවා. කරලා කොහොම හරි ඒ කවුරු හරි මොකක් හරි කාරණාවකදී මොකක් හරි එතන වැරද්දක් කරා එක්කෙනෙක්. ඊට පස්සේ සැරෙන් කිව්ව බොහොම සැරෙන් කියලා ඊට පස්සේ කිය ටග්ගාල නැවතුව සැරෙන් වචන දෙයක් කියලා මොනවද උච්චර කියලාත් මෙහෙමයි කියලා කියලා ටග්ගාල එක වචන නවතන හරි හරි ඒක කමන්නේ අපි කොතනද කී කී හිටියේ කියලා ආය ධර්ම දේශනාව පටන් ගන්න ධර්ම දේශනාව කරා. හරි තප්පර දෙකෙන් අරක වෙනස් කරා. ඒ කියන්නේ එහෙම. ඊට පස්සේ පහවදා දානශාලාවේදී කිව්වා මට ඊයේ විල්ලැජ්ජාවේ බෑ කිව්වා මට අතන තරහ ගියා කිව්වා. මාස ගානකට පස්සේ ඒ සාසරේ තරහ ගියපු වෙලාවක තරහ ගියා කිව්වා. ඒ කියන්නේ මෙච්චර කියලාත් මෙයා මේක කරන්නේ නැති කියලා ඉවරලා තරහ ගිහිල්ලා මේ එතකොට ඒ වචන දෙකක් කියලා ටක් ගාලා ඊට පස්සේ මේ මෙහෙම කරලා ඒක අනිත් පැත්තට ගත්තා. මම බලන් හිටියා මේ ආ කමන්නේ. අපි කොතනද ධර්ම දේශනාව කරේ? හා හරි. කෙලවලා ආයෙ එතනින් පටන් අරන් කරන් ගියා. එයාගේ ද්වේෂය ප්‍රහාණය කිරීම ආන් එහෙම තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ඒක හැංගුවේ නැහැ. දැන් මට තරහ ගියා කියන එක දැන් වෙන කෙනෙක් නම් සද්ද නැද කවුරුත් දැක්කද ඒක දෙක එක ඉතින් සැර කරා කියලා අපිට ඒකාන්තේ තරහ ගියා කියලා හොයන්න බෑනේ. ඕන්න නිස්සද්ද වෙන්න තිබ්බනේ. එහෙම නැහැ. පස්සේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඉන්න තැන කිව්වා මට ඊයේ මෙහෙම තරහ ගියා. මේ මට ලැජ්ජායි බෑ කිව්වා. මේ තරහ ගියා කිව්වා මේ ඊට පස්සේ මේ ඔය මාස ගානකට පස්සේ තරහා ගියේ කිව්වා. දැක්කද ඒ ස්වභාවය? එතකොට මොකුත් රඟපෑමක් නැහැ. අතනදී නැත්තම් වෙන කෙනෙක් නම් රඟපාන කෙනෙක් නම් නෑ ඉතින් මාර්ගඵලලාභියට තරහා යන්න පුළුවන් ඉතින් කියලා එයා ඒකක් කියන්න පටන් ගන්නවා. එයාට ලකුණු අඩු වෙයි කියලා හිතලා. එහෙම නෙමෙයි මේ සමාජය ඇවිල්ලා කෙලින්ම කියනවා මේ මට තරහා ගියා මට ලැජ්ජා වෙබැ. මෙහෙමයි කියලා ඒකත් ප්‍රසිද්ධියම කියන අහන්න නැතුවම. පැහැදිලි නේද? ඒක මං අර ඒ වයින් මනිනව නෙමෙයි. ඕ වගේ මැනලා නෙමෙයි මං කියන්නේ. යම් හේතුවක් මත යම් ඒ ධර්මතාවයක් මත ඒ සාහස ඒකාන්තයෙන් ධර්ම අවබෝධ කරා කියලා එක කියන්න පුළුවන්. ඒක මතින් කියන්නේ. ඉතින් ඕංගොම් කාරණා ගේින්ද අපිට හොයන්න බෑ. හැබැයි අපේ ජීවිතේට සම් එහෙම ලැබුණොත් ඒක ඉතින් තමන්ගේ පිනම තමයි. කාගේ හරි ඒ කියන්නේ මහා පින්බලයකට තමයි ලැබිලා තියෙන්නේ. මොකද සසරේ කරපු ලොකු පින්බල ලොකුම chance එකක් වාසනාවක්. එහෙම කාරණාවක් තමයි තියෙන්නේ. එහෙනම් ගොඩක් වෙලා ගිහින් තියෙනවා. අවසාන ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි අහන්න පුළුවන්. වංජරි කතාසින් තෝරන්නට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ කියන්නේ තමන් ක්‍රියා කරන ප්‍රතිග්‍රාහකයන්ට දෙනකොට තමන්ට දැනෙන සතුට සැහැල්ලු ගතිය සතුට විශේෂයෙන්ම වැඩි වෙන පිරිසකට දෙනාට වැඩිය. උදාහරණයක් විදිහට දැන් මහා සංඝරත්න වෙනුවෙන් කියලා අපිට දානයක් දෙනකොට ඒ දැනෙන සතුට එහෙම වැඩි අපි යාචකයන්ට දානයක් දෙනාට වැඩි. ඒක වෙන කෙනෙක්ට ඒක අනිත් පැත්ත වගේ වෙන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට අර අපි කියන්නේ සමාන සිතක් හදාගන්න එක එහෙම වැදගත්කමක් තියනද නැත්නම් සමහරවිට ඒක ස්වභාවිකයිද එහෙම එහෙම ඒ විදිහ කියන්නේ වෙනසක් තියෙන එක හිතේ ඒක වෙනසක් වෙනසක් තියෙන එක ස්වභාවිකයි අපිට පේන හැටියට නම් ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එකපාරක් කොසල් රජුරු ඇවිල්ලා මං හිතන්නේ කොසල් රජුරු ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි මේ මේ කාටද දන් දෙන්න ඕනේ කියලා අහනවා හරි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජ ඔබගේ හිත පැහැදිලා තියෙන තැනට දන් දෙන්න කියනවා හිතේ පැහැදීම තියෙන තැනට ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා ස්වාමීනි කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ කියලා අහනවා දානි එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහරජ ඕක ප්‍රශ්න දෙකක් කියනවා ඕක එකක් නෙමෙයි කියනවා කාට දන් දෙන්න ඕනේ තමන්ගේ හිත පැහැදුණු තැනට දන් දෙන්න කියනවා කාට දුන්නොත් මහත්ඵල වෙන්නේ කියන එකේදී බුදුරජාණන් වහන්සේ කියනවා ශ්‍රාවක මහා සංඝරත්නයට ආර්ය මහා සංඝරත්නයට දෙන දානි මහත්ඵල වෙනවා කියනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන් ඉස්සරහට ගියපු ඉඳලා. එතකොට අර කාර්ද දන් දිය යුත්තේ කියලාදී පැහැදුන තැනට දන් දෙන්න කියලා කියන්නේ දායකයාගේ පැත්තෙන් දාන විසුද්ධියටපත් වෙන්නේ ඒ චිත්ත ප්‍රසාදේ උපකාර වෙනවා. නේද? කාට හරි දෙන්න කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඔයාට ඕන කේට දෙන්න කියලා නෙමෙයි. චිත්ත එයාගේ දායකයාගේ පැත්තේ චිත්ත ප්‍රසාදය බලවත් වෙන්න එයාගේ ශ්‍රද්ධාව පැහැදීම තියෙන කෙනෙක්ට දෙනකොට ඒක උපකාරය වැඩි. ඒ හින්දා එතන දෙන්න කිව්වා. හැබැයි ඒකෙන් මහත්ඵල සැබෑවට මහත්ඵල ස්වභාවය නොවෙන්න පුළුවන්. ප්‍රතිග්‍රහකයාගේ අර ආර්ය මහා සංඝරත්නයේ දාණය ලැබුණා නම් ඒකේ මහත්ඵල ස්වභාවය වෙනවා. පැහැදිලි නේද? ඒ හින්දා අපේ හිත පැහැදීම් ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඕකේ හැබැයි මම හිතනවා ධර්මයෙන් ඉස්සරහට ගියාම කෙනෙක්ට ඊට පස්සේ එයා සාමාන්‍යයෙන් දානය අපි හිතමුකෝ සංඝයා උසා දෙන එක එයාට කවුද ඉන්නේ කියන එකේ වෙනසක් නැති වෙනවා. සංඝයා උසා කියලා තමන්ගේ පැත්තෙන් හිත පහදවගෙන දෙනකොට කවුද ඉන්නේ කොයි ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ වැඩියද නැද්ද කියලා වෙනසක් නැති වෙනවා. හරියට අර වේලාම් බ්‍රාහ්මණයාට වගේ. කියන්නේ දක්ෂිනාර පුද්ගලයා හිටියා නෑ කියන කාරණාවෙදිත් අච්චර මහන්සි වෙලා ඔක්කොම ලෑස්ති වෙලා දානි පිළිගන් සුස්සුවාය ප්‍රතිග්‍රාහක වෙන්නේ නැහැ කියන කාරණාවෙත් එයාගේ හිත විපිරිසර වුන්නේ නැහැ කියනවා. හිතේ දුකක් අප පීඩාවක් හටගත්තේ නැහැ කියනවා. එච්චර බලවත් හිතක්. එතකොට අපේ හිත බලවත්ලා මෛත්‍රී උපේක්ෂාවෙන් බලවත් වෙනකොට අපිට අපේ මේක සිද්ධ වෙන කාරණාව මේකයි දානි මහත්ඵල වෙන්න දායකගේ පැත්තේ විසුද්ධියටපත් වෙන මේකයි කියලා දන්නකොට අපිට කවුද ඉන්නේ කියන එකේ අදාළත්වයක් නැති වෙනවා අපේ පැත්තෙන් පිරිසුදු කරනකොට. හැබැයි බුදුරණාහි වෙනම කියනවා අර විචේදානං දාතබ්බං කියලා කාටද දානේ මහත්ඵල වෙන්නේ කියලා ඒක විමසලා දන් දෙන්න කියනවා. මොකද අපිට කොච්චර අපේ පැත්තෙන් හැදුවත් අපිට අතෙන්ට යන්න බෑ. අතෙන්ට යන්න බෑ. අර ඒ ඒ ඔක්කොම වේලාම් බ්‍රාහ්මණයව ඒ වෙලාව ඉච්ඡර ප්‍රඥාවකින් අපි හැදුවත් අපේ පැත්තේ කුසලතාවය සෝතාපන්න ශ්‍රාවකයෙක්ට ඇත්තටම ලැබෙනවා වගේ වෙන්නේ නැහැ. පින. පැහැදිලිද අන්දේ? පැහැදිලි. ආ මොනවද තියෙනවද ඒක අහන්න දේවල්? නෑ පැහැදිලි. හරි නේද එහෙනම්. එහෙනම් අපි ඊළඟ ධර්ම දේශනාවේදී මේ මම මේකේ ওই කොටසක් විතරයි කතා කරේ. ආ මේකේ තව පොඩි කාරණාවක් කතා කරන්න. එතකොට අර එක ගාතාවක් තියෙනවා. ඒක හින්දා තමයි ගොඩක් අය හිතන්නේ අර මේ ඒ කාලේ දෙන දාණයයි මේ කාලේ දෙන එකයි දෙකම සමානයි කියලා මේ අර මොකද්ද සක්දෙවන් දේශනා කරන ගාතාවක් තියෙනවා. ඒක දිව්‍යාංගනාවක් දිව්‍ය ලෝකෙ උපදිනවා චෛත්‍යයකට මල් පූජා කරලා. ඊටසේ මම බුදුරජාණන් වහන්සේව සිහිපත් කරගෙන මල් පූජා කරා කියනවා. ඒ පිනෙන් තමයි දිව්‍ය ලෝකයාව කියනවා. අසවල් සෑයට මල් පූජා කරලා. එතකොට සක්දේවඳු ගාතාවක් දේශනා කරනවා. ඒකත් අපේ ධර්මයට එකතු වෙලා තියෙනවා. රහතන් වහන්සේලා කවුරුර කියලා ඒක ගාතාව එකතු වෙලා තියෙනවා. එතන දේශනා කරන්නේ මේ මට ඒක පටන් ගන්න තැන මතක නෑ මම කාටද මතකද? පටන් ගන්න තැන ගාතාව. ඒක කියන සමේ චitte සමේ පලං චේතෝ පන්ති හේතෝහි සත්තා තිත්තන්තේ නිප්පුතේ ചാපි සමේ චිත්තේ සමේ පලං බුදුරයන් වහන්සේලා වැඩ හිටියත් බුදුරයන් වහන්සේලා පින්නම් පාලා හිටියත් සමේ චිත්තේ සමේ පලං සමසිත තියනවා නම් විපාකයේ සමානයි කියනවා චේතෝපනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති හිත පිහිටෝන ආකාරය අනුව තමයි සත්‍යය සුගතිය යන්නේ කියලා තමයි මේ ගාථාවේ කියන්නේ එතකොට ඒක දැක්කහම කෙනෙක් කල්පනා කරනවා මේ දැන් සමේ චිත්තේ සමේ පලං. ඒතර සමසිත පිහිටවොත් විපාක සමානයි කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියත් නැතත් ඒ හින්දා මම බුදුරජාණන් වහන්සේව සිහිපත් කරගෙන දෙනකොට ඒ ඒ දෙන දානේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දෙන දානේ දැන් දානේ දෙක සමාන වෙනවා කියලා හිතනවා කට්ටිය. භික්ෂුන් වහන්සේලා හිතනවා අපිත් හිතාගෙන හිටියයි කාලේ. අපිත් හිතන් හිටියා. පස්සේ ওই ධර්මතාවයන් දිහා බලනකොට ඒක ධර්මතාවය එහෙම වෙන්නේ නැහැ කියලා පැහැදිලිව පේනවා. එතකොට ඊට පස්සේ දායකයාගේ පැත්තේ විසුද්ධිය අපි බුදුරයන් වහන්සේ ඒක කියන්නේ ගාථාවේ බුදුරයන් වහන්සේ වැඩ හිටින කාලෙත් දායකයාගේ පැත්තේ විසුද්ධියක් සකස් කරන්න සකස් වෙනවා කෙනෙක්ගේ. බුදුරයන් වහන්සේ පිරිනිවන් පාලයිද්දී දායකයාගේ පැත්තේ විසුද්ධිය සකස් වෙනවා. එතකොට ඒ දෙකේ විපාක සමාන වෙනවා. ප්‍රතිග්‍රාහකයා වෙනම කොටසක්. පැහැදිලිද? සම්පූර්ණ ටෝටල් විපාකයේ විපාකයේ සම්පූර්ණ විපාකය කියන එක සකස් වෙන්නේ ප්‍රතිග්‍රාහකයා සැබවීම පිළිගත්තාය දානය කියන එකයි දායකයාගේ පැත්තේ විසුද්ධියයි දෙක එකතු වෙලා සම්පූර්ණ විපාක කියන එක සකස් වෙන්නේ. එතකොට දායකයා අර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ පූජා කරනකොට එයා ප්‍රති දායකයාගේ පැත්තේ විපා මේ විපාකයයි එයා හිත පිරිසුදු කරලා සකස් කරන ස්වභාවයයි පින්නුවම් පාලයිද්දි ඒ හිත ඒ විදිහටම හිත පහදවගෙන සකස් කරොත් එහෙම ඒ දෙක සමාන කරන්න පුළුවන්. අතන සමසිතට මේක සමාන කරන්න පුළුවන්. ප්‍රතිග්‍රාහකයා ඇති නැති බව හදන්න බෑ. පැහැදිලිද? ඒක ලසිත තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි. ඔව් ප්‍රතිග්‍රාහකයා එතන එතන එතන එදා හිටියා අද නෑ. ඒ ඒ දැන් මෙහෙම හිටපුවාම ප්‍රතිග්‍රාහකයා මෙතන හැදෙනවා. එහෙම එකක් එහෙම එකක් නෑ. අතන සමසිත එතන සමසිතට අනුව දායකයාගේ පැත්තේ විසුද්ධියයි අදත් ඒ විදිහටම හිතනවා නම් දායකයාගේ පැත්තේ විසුද්ධිය සමාන වෙනවා. ඒක සුගතිය ගෙනියන්න ප්‍රමාණවත්. නැත්තම් මේ සම්පූර්ණ විපාක කියන එක දායකයක පැත්තේ විසුද්ධියමක් තියෙන වෙන එකක් නෙමෙයි. ප්‍රතිග්‍රාහකයක පැත්තකුත් තියෙනවා. ඒක දෙපැත්තක් තියෙනවා. ඒ හින්දා අපි හිතන් ඉන්නවා නැත්තම් සම්පූර්ණ විසුද්ධිය එදා බුදුරජාණන් වහන්සේ සබයාවටම දාන පූජා කරන එකයි අද අපි මේ විදිහට හිතලා පූජා කරන එකයි දෙක එකයි කියලා මං කියන්න ඕනේ උන්තරන් ධර්ම දේශනාවල ඇහෙනවා නේද? අපිත් එහෙම හිතන් හිටියා. ඇත්තටම කියනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙනවා නම් මේ ඔය අර අර බේලම් බ්‍රාහ්මණයාට එහෙම වෙන්නේත් නැහැ. ඊට පස්සේ එහෙනම් මේ මැන්න මැන්න මිනිස්සු මේ විදිහට මේ සතර අපායේ නිකම් ওই විදිහට මහා හීන ජීවිතවලට හීන ස්වභාවයෙන් උපදින්නෙත් නැහැ. එහෙම වෙනවනේ. ගොඩාක් වෙන තියෙනවා. ඒක ධර්මතාවයට විරුද්ධයි. දායකයාගේ පැත්ත විසුද්ධිය පටලෝකෙම තියෙනවා. පිටික් ග්‍රාහකයාගේ පැත්ත විසුද්ධිය ගැන හිතන්නේ නැතුව දායකයාගේ පැත්තෙන්ම විසුද්ධිය ගැන සම්පූර්ණයෙන්ම කල්පනා කරලා ඒක හදාගත් එකක්. ඒ වගේම ස්වාමීන් මගපල් එහෙමයි. ඒ වගේම ස්වාමීන් මගපල්ලාභී උත්මෙක් කියලා හඳුනා ගන්නත් Tamanට සසරේ පෙර පිනක් තියෙනවනේ මට දැනෙන විදිහට නම්. ඔව් ඉතින්. ඒක පිනකට තමයි ඉතින් ඒක මේ මම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දැන් ස්වාමීන් වහන්සේ. එහෙම. ඒක ඉතින් අයක දැනන් දැනන් හිටිය නොදැන හිටිය කියලා වෙනසකුත් නැහැ. ඒ කියන්නේ යා කවුරු හරි කෙනෙක් ඒ විදිහට පින්දම් කරනවනම් එහෙමයි. දැනන් හිටිය නොදැන හිටිය කියලා වෙනසකුත් වෙන්නේ නැහැ. එහෙම. හොඳයි එහෙනම්. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම දානය ගැන ඒ අවශ්‍ය දහම් දැනුම පිරිසුදු කරගෙන දානයක් මහත්ඵල මහාන්සන් ස්වභාවයට පත් කර ගැනීම පිණිසම හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම පෙරවන් සරණයි. Thank you. सुपर किंग्स ಅವಕಾಶ ದ್ವಾರಕ್ಕೆ ಸಪನ್ ಸಬ್ಬ ಮತ್ತು ಸಮತಲಿಂದಾಗಿ ಅವಕಾಶ ಸಮಯದಲ್ಲಿ ಅವಕಾಶ ಸಮಯದಿಂದಾಗಿ ಅತ್ಯಂತ ಅವಕಾಶ ಸಮಯದಿಂದಾಗಿ ನಿರೋಗಿ ಸೋಪದ್ಭಾವಿರ್ಪತ್ತೇವ ಎಂದಿನ ಆಟೋ ತೇವ ಸರ್ ನಾನು